ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සම්ප්‍රදාන කුල ධර්ම දේශනාවකටයි මේ මුල පුරන්න හදන්නේ අපි ඒකම සාකච්ඡා ස්වරූපයෙන් නැත්තම් චින්තාමේ ඥානයකට යොමු කරගන්න භාවනාවට ඉස්සලා චින්තාමේ ඥානයකට යොමු කරගන්න නැත්තම් අන්වේ ඥානයකට යොමු කරගන්න ණය විපස්සනාවට යොමු කරගන්න පුළුවන් තරම් ඊට පාසු තියාගෙන ධර්මමය පෞලක ස්වરૂපයෙන් තමයි වාතාවරණය පවත්වන්න බලාපොරොත්තු ඉතින් කෙසේ නමුත් අපි ඒකට සර්වචනාංශයේ විසින් දේශනා කරන්න ඉච්ච සූත්‍රයක් ඉස්සරහින් තියාගන්නවා අපේ ගමනට අපේ දවසේ වැඩපිළිවෙලට ධර්ම දේශනාවට තේමාව වශයෙන්. ඉතින් මේකේ සම්බන්ධ වෙන ප්‍රධාන වචනය සංයෝජන කියන වචනය. මේ සංයෝජන කියලා කියන්නේ බැඳීමක් හැකිලක් නිකන් බිලි පිට ගාක තියෙන බිලිය වගේ එකක්. ඒකට මොනවාරි පැටලුනොත් ගලවන්න බෑ. ඉතින් මේ සංයෝජන වචනය ත්‍රිපිටකයේ වශයෙන් බලනකොට විවිධ තැන්වල සඳහන් වෙනවා. ඉතින් අපි ඒක බලන්න ඕනේ පසුබිමට සාපේක්ෂව එහෙම නැත්නම් මේ සංයෝජන කියන වචනෙට හරියට නිත්‍ය අර්ථකථනයක් තේරුම් ගන්න අමාරුයි. සාමාන්‍ය කියනවා හැකිල්ල කියලා. මොනවා දෙයක් පටලවා ගන්නා සුළු ස්වභාවයේ පැටලවෙන ස්වරූපේ බිලියක් කියලා කියනවා. ඉතින් සංයෝජන දස සංයෝජන වශයෙන් සඳහන් කරලා තියෙනවා පෘථග්ජන පුද්ගලයෙක් අරහත්ත්වයේ දක්වා යනකොට උද්දම් භාග්‍ය සංයෝජන ඕරම් භාග්‍ය සංයෝජන කියලා ඉතල ඕරම් භාග්‍යට උද්දම් භාග්‍ය ඉතින් සංයෝජන ධර්මවල 10කට සම්බන්ධ කරලා තියෙනවා. අපි මේ සංසාරයට බැඳිලා තියෙන්නේ තනියකෙන් තමයි අපි එකක් මුල් කරගෙන කරන රීකිය ක්‍රමයට උගන්වනට කියනවා තණ්හාව. සංයෝජන වලත් ඒක තමයි මුලින් තියෙන්නේ. නමුත් කිසිම තැනක සර්වඥ දේශනාවෙන් එන න්‍යාය ධර්මයක් තමයි එක ඒක හේතුක නැහැ මොකක්ද. ඕනම දෙයකට හේතු වල හේතු රාශියක් තියෙනවා. ඒ වගේම හේතු රාශියක් නිසා කවදාස් එක ඵලයක් ඇති කරන්නේත් නැහැ. හේතු රාශියක් නිසා ඵල රාශියක් ඇති කරන එක තමයි සංකීර්ණ භාවය. ඉතින් මේ හේතු රාශිය සහ ඵල රාශිය අතර උගන්වීම රීකිය ක්‍රමයෙන් කවදාකවත් කරන්න බෑ. ඒ නිසා ඒ ඡාතින අධ්‍යයන අධ්‍යාපන ක්‍රමයෙන් අපේ මොලේ කුරුවල් කරලා තියෙනවා. අපේ මොලේ සම්පූර්ණයෙන්ම රීකිය ක්‍රමයකට ආරවලා තියෙනවා. ඉතින් සඳ උදේ ඉඳලා සිකුරාදා හැන්දෑ වෙනකන් අපි වමේ සිට දකුණට යන්නයි පුරුදු වෙන්නේ. අකුරු කියන්නේ වමේ සිට දකුණට. ඔය හිත වැඩ කරන්නේ එහෙම නෙවෙයි. ඒ නිසා හිත සම්පූර්ණ අවුල් වෙනවා මේ රීකිය අධ්‍යාපනයේ. ඔතන රීකිය අධ්‍යාපනයේ නැතුව බෑ අපිට තියෙන භාවනාමය අත්දැකීමක් ලබන්න හරියට මේ සූත්‍රය අහලා අපි මේක ණය විපස්සනාට දාගන්න ඕනේ. චින්තාමය ඥානයකට දාගන්න ඕනේ. ඊට පස්සේ සාකච්ඡා කරන්න පුළුවන් තැනකට ගන්න ඕනේ. භාෂාවකට දාගන්න ඕනේ. ව්‍යාකරණයකට දාගත්තාම අපිට sannivedana කරන්න පුළුවන්. ඒ sannivedana කාදා සත්‍ය නෙමෙයි. සත්‍යයට යන පාර කටු කොහොල් සුද්ධ කර ගැනීම විතරයි. ඉතින් ඒක පිළිබඳව මේ රේකී ක්‍රමයකට කියලා දෙන්න ඕනේ අන්ධබාල පුතඥයට මොකද භාවනාව සිද්ධ වෙන්නේ අවබෝධය සිද්ධ වෙන්නේ මේට්‍රික්ස් එක ත්‍රිමාණ තලයක කියන එක හොඳටම දැනගත්තේ ඒකම ශාස්ත්‍රඥාන්සේ සර්වඥාන්සේ පමණයි. අනික සීලුම දෙනා ශාස්ත්‍රවරු මෙතන පටලන. මෙතන පටලවිච්ච නිසා ලෝකයෙන් බැනුම් ගැහුවා කුරුසිය යන කෑවා බැනුම් අහනවා සර්වඥාන්සේ කවදාකවත් නැහැ. ඒ රීකේ කමෙන්ට් කරන්න ඕන අයටත් මනදොල සැපිරෙන්න කියලා. ඒකලා කියන ඔතනින් වැඩි ඉවර නැහැ. ඔයින් පස්සේ වැඩ කොටසක් තියෙනවා ඒක මට කරන්න බෑ ඕගොල්ලෝ කරගන්න කියලා. ඒක වුණාට පස්සේ අපි හිතමු මේ රීකිය ක්‍රමයට මේක අල්ලගෙන අපි හිතමු අල්ලගත්තා කියලා. අල්ලගෙන මේක ක්‍රියාවත් කරාට පස්සේ හොඳටම තේනවා රීකිය ක්‍රමයේ අන්ද බොළඳ දෙයකටවත් පොඩි දරුවෙකුටත් ගැළපෙන එකක් නෙවෙයි අවබෝධයට වැඩි හාත්පසින් වෙනස්. නමුත් අවබෝධ කෙරුවට පස්සේ වෙන කෙනෙකුට කතා කරන්න වෙන්නේ ආයත රීකිය ක්‍රමයට තමයි. ඉතින් අන්නේ ඒ කටයුත්ත හැම කෙනාටම බෑ. ඒ නිසා අවබෝධ කරගන්න නැතුව ත්‍රිකීය ක්‍රමේ දන්නේ කනා දක්ෂ කතිකෙක් විදිහට ඉදිරිපත් වෙලා මිනිසුන්ට කියලා දෙන්න පුළුවන්. නමුත් මේ පුද්ගලයා කිසි ලාභයක් වෙන්නේ නැහැ. ඒ ත්‍රිකීය ක්‍රමේ දැනගෙන භාවනා ක්‍රමේ ඉගෙන ගන්නතර පස්සේ උඹ දෙනුට කතා කරගන්න බැරුව වෙනවා. ගොළු වෙනවා. ඒ මොකද සංනිවේදනය කරන්න බෑ. සංනිවේදනය කරන්නේ අරකින් පුංචි කොටසක්. ඉතින් ඒ අනුව බලනකොට සර්වචනංශය අරුණාම මුත්තටම අවබෝධ කරලා ඒක කියලා දීමේ හැකියාව තිබුණේ සාරිපුත්‍ර මහ ස්වාමීන් වහන්සේට පමණයි. ඒකයි උන්වහන්සේට ධර්ම සීනාධිපති කියන නම කියලා දුන්නේ. නැත්නම් ඒක ඉතින් පොඩි විවේචනය කළ හැකි චෝදනා කළ හැකි පැත්තක් තියෙනවා. ඒ මොකද ඕනම පෘථග්ජනෙක් පළවෙනි මාර්ගයට දාලා දීම සංයෝජන පැත්තෙන් කියනවනම් මේ සංයෝජන නෙවෙයි සත්ත්ව සංයෝජන නෙවෙයි දස සංයෝජන වල පළවෙනි සංයෝජන තුන කඩන්න අන්තිම දක්ෂයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. නමුත් සෝවාන් වෙච්ච කෙනෙක් රහත් කරන්න මුගලන් මහරහතන් වහන්සේ ඉන්නවා. මොකද සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගන්තබා වැඩවලටමයි හැම වෙලාවෙම යන්නේ. ඕනම කෙනෙක් සෝවාන් කරන්න යන ගියාම බේරන්න බෑ. ඒ සාතර මේ සෝවාන් වෙච්ච කට්ටියට ඉතුරු දේ ආපහු කියනවා අර අර අර අර පන්තියට යන්න අර කවුන්ටරේ ගාවට යන්න එයා තමයි කියලා දෙන්නේ. ඉතින් මොගලන් ස්වාමීන් වහන්සේ සෝවාන් වෙච්ච කෙනා රහත් කරනවා. ඒ නිසා කියනවා ධර්ම ලෝකේ දරුවා වදන්නේ අම්මා කෙනෙක් වගේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. ඊට දරුවා දැඩි කරන්නේ වඩන්නේ මුගලන් මහරහතන් වහන්සේ. මේ දෙන්න අම්මයි තාත්තයි වගේ. ඒ දෙන්න අතර ලොකු ආબોධයක් තියෙනවා. මෙලින උග අම්මලා තාත්තලාට ආબોධි නැහැ. පවුලක් රකින්න අම්මගේ පරිපූර්ණ ආහාරය තීරුම් අර ගන්න ඕනේ තාත්තා. අම්මා ඒක කරන්න ඕනේ. මේක තාත්තට කරන්න බෑ. තාත්තා දැනගන්න ඕනේ ඊට පස්සේ මට කරන්න තියෙන ටික. හැබැයි අම්මට කරු කරලා වැඩේ යන්න. ඉතින් කසාද බන්ධනේ එක්කටවත් අද ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසා දවසකට කසාද රෙජිස්ටර් කරනට වැඩිය දික් කසාද ඉල්ලුම් තියනවලු අද. මේ විකාරේ කරන්න බෑ. ඒ නිසා වෙට මේ අම්මා හොඳයි කිව්වත් වැඩි, තාත්තා හොඳයි කිව්වත් වැඩි. ඒ නිසා නංගියේ මල්ලියේ පවසමි. දෙන්නම හොඳේ කියලා කියලා ගන්න ගියාම මේ සාරිපුත්ත මොග්ගල්ලාන දෙන්නම එක තුනක් බුදුහාමර ගන්න ගන්න බෑ. මේ දෙන්නම එකතු වෙලා ඒ ඒ දීපු සටන ඒ කාලේ බුදුජානනාතර කිට්ටු කරන්න බෑ. ඒ දෙන්නම සාරිපුත්තු මොග්ගල්ලානාදී මහා ස්වාමීන් වහන්සේලා හැම වෙලාවෙම සර්වචනසිට රැඳගෙන බොහොම යටහත් පාත්ත. අනේ අපිට සාසනයක් ඇති කරලා දුන්නා. අනේ අපිට අපේ සංයෝජන ධර්ම දුරු කරගන්න ක්‍රමයකට කියලා දුන්නා. අනේ අපිට මේ මඟියට තව කාට හරි කියලා දෙන්න පුළුවන් තරම් අපි කරන ලද පෙර පාරමිතා තිබුණා. අනේ අපේ ජීවිතය ඔච්චරයි. මේක ඉදිරියට සාසනයට ඉදිරියට සර්වචනාංශයෙන් වැඩ කරන්න යනවා කිව්වහම ඉතින් මේ සාරිපුත්තු මොගලන් ස්වාමීන් වහන්සේලා දෙනම දෙපැත්තෙන් තියාගත්ත බුදු පිළිමේ ගත්තාම මාලිගාවේ යථා දෑලේ ඇතු දෙන්නෙක් තියාගෙන කරඬුව වැඩමනවා. යථා විතරක් ওই තනිපාරේ කරඬුව වැඩමවට ලස්සන නෑ. අර දෑලේ යන ඇතු දෙන්නත් එක තමයි බොහොම තෙදක් තියෙනවා. ඉතින් ඒ එක එකන එක එකන පාරමිතා පුරාගෙන ආපෙටි. ඉතින් ඒ සිරියාව, ඒ අසිරිය අවුරුදු 2600 කට ඉස්සෙල්ලා ඉන්දියාවේ තියේදී ඉන්දියාවෙන් කීයෙන් කී දෙනා දැනගෙන හිටිය බුදුන් ලෝකේ පහළ වෙලා කියලා. ඉන්දියාවෙන් කීයෙන් කී දෙනා දැනගෙන හිටිය මේ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී මහා සේනාපතිවරු දෙන්නෙක් ඉන්නවා. ඔයගොල්ලෝ වගේ පැය 8 නෙමෙයි සේවය කරන්නේ. පැය 16ක් නෙමෙයි ඕවර් ටයිම් එක 24ක්. එක දවසක නිවාඩුවක් නැහැ. පැය 24ක් වැඩ හැමදාම වැඩ. සික්ලි උනේ බටා නැහැ ඕවර් ටයිම් නැහැ ප්‍රොමෝෂන් නැහැ ඩිමාන්ඩ් නැහැ මොකක්වත් ඒකට ඉස්සරහින් බුදුජානක තුමන් වාසිකේ සේවය කරගෙන ගියා. ඉතින් ඉච්ච ලස්සන සේවයක් වෙද්දී ජේතවනාරාමයට එහා පැත්තේ තිබුණ උරු කොටුවේ මිනිස්සු දන්නේ නැහැ බුදු කෙනෙක් පහළට එනවා කියලා. උදේ ඉඳලා හඳනකම් උරු කපනවා. ඉතින් හිතන්න නරකයි මේ අපි හිතන්නේ විදිහට බුදු කෙනෙක් පහළ වෙච්චා මේ ඉර පෑවුවා හඳ පෑවුවා වගේ ඔක්කොටම තේරෙනවයි කියලා. අපිත් ওই උරු කොටුවේ හරි ඉඳ ඇති. අපිට තේරුණේ නෑ මේ මෙහෙම ළඟ අල්ලුවට එහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. හැබැයි ඒක අපිට පාදක වෙන්න ඇති කොහොම කොහමරි හැපි හැපි ඇවිල්ලා මේ වගේ තැනකට එන්න නැත්නම් අපිට අද වගේ දවසක මේ වගේ මූලිකත්වයේ දීලා මේ වගේ ධර්ම කාරණාවකට සීල වැඩ බහා තබලා අත අපිට අතක් තියාගෙන අහගෙන ඉන්න පිනා හිටලා ගන්න බෑ. ඒක බොහෝම දුරදි කියන්නේ මේ ධර්ම પરම්පරාවක උත්තරයක් විදිහට තමයි අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් අපි ඒක හරියට කරු කරන්නේ. කරපිරේ නැත්තම් අපි අපිටම නිඳා කරගත්තා. මෙච්චර වටිනා ලස්සන අවස්ථාවක් හම්බෙලා අපි ඒක දෙතෑවර කරගත්තා. අඩාල කරගත්තා කියලා නිසා අපි මුළු හදින්ම දෝතිම අපි බලනවා අපි ඒ පුරාගෙන ආපුගේ අපි යම් පාරමිතා ශක්තියක් තියෙනවනම් ඔක්කොම මුදුන්පත් වෙලා මේකත් එක්ක පාරමිතාවක් වශයෙන් මේ ගමනට ජවයක් ඇති වේවා එහෙම නැත්නම් කෙලපැමිණි වීමක් මුදුන්පත් වීමකට සිකප්පත්ත භාවයකට හේතු වේවා කියලා අපි ධර්ම ගෞරවය ඇති කර ගන්න ඕනේ. ඒක ඇත්තටම අර බුද්ධ ගෞරවයට ඉක්මවල යනවා කියලා සමානලා කියනවා. ජනනාති කියන පුද්ගලයාට කරන ගෞරවය තමයි. නමුත් අබෞද්ධයෙකුට පවා ධර්ම ගෞරවය ඇති කර ගන්න පුළුවන්. මේ බුද්ධ ජනනාති කියන පුද්ගලයා නෙවෙයි ධර්මතා. ඒ ධර්මතාවයේ හේදී තමයි කවදාකවත් එක හේතුවක් නිසා ඒක ඵලයක් පහළ වෙන්නේ. ඒක හේතුවක් නිසා ඵල රාශියක් පහළ වෙන්නේ නැහැ. හේතු රාශියක් නිසා එක ඵලයක් පහළ වෙන්නේ නැහැ. බොහෝ හේතු නිසා බොහෝ ඵල පහළ වෙනවා. ඒක අද ලෝකේ තියෙන නවීනම විද්‍යාව හැටියට කැවස් තියරි වගේ තමයි. ඒකේ ෆ්‍රැක්ෂන් ෆ්‍රැක්ටල් තියරි කියලා කියන ඕනම දෙයකින් ඕනම දෙයක් වෙන්න මේ අතර කිසිම රේඛීය සම්බන්ධයක් නැහැ. සම්බන්ධයක් හැදුවොත් ඒ සම්බන්ධතාවයේ ඒ මොහොතට විතරයි වළංගු වෙන්නේ. ඊගා මොහොතට ඒක නැහැ. ඊගා මොහොත වෙනකොට ඒක වෙනස් වෙනවා. අන්නේ විදිහේ අනිත්‍යත්වයක් තේරුම් අරගත්ත කෙනාට මූල ධර්ම වලින් එච්චර බරක් නැහැ. මූල ධර්ම අවශ්‍ය කාට හරි අදාළ ධර්මතා දෙකක් අතර තියෙන සම්බන්ධය පෙන්වන්නේ. නමුත් එයා දන්නා මේ පුදුලට එතෙන්දි විතරයි ඒක අදාළ. මේ පුදුලට පස්සේ ඒක අදාළ නැහැ. වෙන පුදුලෙකට අදාළ නැහැ. වෙන තැනකදී අදාළ නැහැ. ඉතින් ඒ වු තත්ත්වයක් කරද්දී අපි කොහොමද මේ සත්‍ය සංයෝජන කියන මේ මාතෘකාව අපේ සාකච්ඡාවට අපි ලක් කරන්න කියන එක අපි බොහෝම විවෘත මනසකින් පටන් ගන්නවා. සංයෝජන කියන වචනේ ගත්තොත් ඒකට විනම ත්‍රිපිටකයේ තියෙන අර්ථකථන. හත කියන අකුරත් හයට එකක් එකතු කරපුවාම සහ අටින් එකක් අඩු කරපුවාම මේ ලකුණ මේ සංයෝජන කියන එක දස කියන එකට එකතු වෙච්චාම වෙන අර්ථයක්. සමහරලාට මේ සත්ත්ව සංයෝජන තුනකට අඩු කරලා පෙන්වන වෙලාවල් තියෙනවා. එතකොට මේ හතම පින්ඩාර්ථයට අරගෙන කරලා පෙන්වනවා. ඉතින් මේ විදිහට සර්වචනන්ති ධර්මේශ්වර කියලා කියන්නේ ඕනේ නම් සර්වඥාන්සේ සංයෝජන තුනකින් කතාව කියලා දෙන්න පුළුවන්. සංයෝජන හතකට දාලා කියලා දෙන්න පුළුවන්. සංයෝජන 10කට දාලා කියලා දෙන්න පුළුවන්. ඒකේ අධිපති ශක්තිය, අධිකාරී ශක්තිය සර්වඥාන්සේ ගාව තියෙනවා. ඉතින් අපිට දැන් නෑ අපිට දැන් තියෙන්නේ තේරවාදී තුන හරිදසුවේ රාමුව ඇතුළත අපි තියෙන ඥානපටුත්වයේ හැටියට ඒක පුළුවන් ප්‍රමාණයට කාටවත් ගැටුමක් ඇති කරගන්න නැති වෙන විදිහට උනන්දුවක් ධෛර්යයක් ඇති වෙන විදිහට ඉදිරියට ගෙනියන එක. ඒක ඉච්චරම සාර්ථක වේද නැද්ද කියන්නේ මට ඒක පාක්ෂිකව කරන්න බෑ. අපි සාකච්ඡා කරනකොට අපිට තේරුම් ගන්න පුළුවන් ඒ කියන ධර්මමේ විවෘත භාවය අපි ළඟ තිබුණාද කියලා. ඉතින් මේ ධර්මයේ විවෘත භාවයේ මගේ පුද්ගලික අත්දැකීම නම් ඒ විපස්සනා සඳහා නිවන් දැකීම සඳහා අත්‍යවශ්‍යයි. එහෙම නැතුව අපි මේ පටු කරගත්තොත් යම් ආකාරයකට අපි පටු වෙනවා. ඒ නිසා අපි මේ විවරණයට අනුව උත්සාහ කරලා බලමු මේ සත්‍ය සංයෝජන කියන එකට මේකට තේරුම් ගැනීමේ පහසු සඳහන් අනුශේ ධර්ම හත කියලා කියනවා. එතකොට වෙන පැත්තකින් අපිට සම්බන්ධයක් ඇති වෙනවා. මොකද අපි බෞද්ධ ජීවිතයක් ගත කරනකොට ආගමික ජීවිතයක් ගත කරනකොට අපිට සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා අපි මාර්ගසින් මාර්ගින 10ක් එක වැඩ කරනවා. ඒක ඉස්සල්ලාම අපිට හම්බ වෙන්නේ මේ වීතික්‍රම මට්ටමේ කෙලෙස් සමදාවක්. ඉතින් වීතික්‍රම කෙලෙස් දුරු කරගෙන ජය අරගෙන ඉදිරියට ගියාම පරිඋත්හාන මට්ටමේ කෙලෙස් සමදාව හම්බ වෙනවා. ඒකත් යටපත් කරගෙන ගියාම මේ අනුසය කියන ආශව කියන දාමත්න ගැඹුරු සියුම් මාර්සීනාවක් හම්බ වෙනවා. මේ මාර්සීනාව ඇත්තටම ඔත්තු බලන සේවාවක්. ඒ ඔත්තු සේවාවේ ඉන්න කට්ටිය කිසිදු යුද ඇතුන් ඇදගෙන ආයුධ අරගෙන එනු සටනට ගනු කඩුව මා මේ සටනේ මියවන බව දනිමි. ඕවා මම මොකුත් කියන්නේ නැහැ. ඒගොල්ලෝ වැඩ කරන්නේ ඔත්තු කාර්ය විදිහට. කොයි අපි මේ මේ මේ ඇතුලේ ඉන්නවද කියන දන්නෙත් නැහැ. කොයි කොතන ඉන්නවද කියන්න බෑ. එයා දැනගත්තොත් බේරිලා, පටලවා ගත්තොත් වහ කෑව තමයි. ඒ අනුශේධ වල කිසි ප්‍රශ්නයක් නැහැ. ඉන්න නොඉන්න බව. ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමි කියලා තියෙනවා. දන්නවනම් අසවලා මේ උත්තුකාරය කියලා ප්‍රශ්නයක් නැහැ. ඔය ඉස්සෙල්ලා ඉස්සෙල්ලාම ඔය ජීවිතයක පටන් ගන්න කාලේ භූගම්බර තියලා තියෙනවා මේ ජීවිතයේ කතාව. ඒතර අපි දේශපාලනේ දන්නේ අපි පොඩි උල්ල යන කාලේ ඉතින් කට කතා වලට ගිය එක. ඉතින් ඒකට හැමදාම මේ ආණ්ඩුවේ දාලා තියෙන ඔත්තු බලන්න කට්ටිය සිවිල් ඇඳලා. යනකොට හැම එකාගෙන් පිටේ බෝඩ් එකක් ගහලා තියනලු මේ CID කාර්යයක් කියලා උගෙම පිටේ ගහලා. ඉන්න ඔක්කොමලා දන්නවා මේ යකා ඔත්තු බලන්න ඇවිල්ලා තියෙන ඌට පේන්නේ නැහැ. පිටිපස්සේ බෝඩ් එකක් ගහලා තියනලු එල්ලා CID. ඉතින් එතකොට දන්නවා JVP කියන්නේ මොකක්ද කියලා. ඒගොල්ලේ ඔක්කොම දැනගෙන වැටෙට බැස්සේ. නමුත් ආණ්ඩුව දන්නේ කවුද JVP කාර්යය කියලා. ආණ්ඩුව කම්තෝල් වැඩ කරනවා ආණ්ඩුව දන්නේ නැහැ. ඉතින් අන්නේ මේ වගේ සංවිධාන දිහා බලනකොට ලෝකයේ අද මාෆියා සංවිධාන වලින් තමයි මේ තීරම කෙරෙන්නේ. එළියේ ඉන්නවා හමුදාවල් තියෙනවා රජවරු ඉන්නවා ඇමති මණ්ඩල තියෙනවා UN තියෙනවා UN නෝ තියෙනවා ඔක්කොම තියෙනවා. වැඩි යන්නේ වෙන තාලෙකට. ඒගොල්ලෝ යට කරන්න බෑ. දැනගන්න එක විතරයි කරන්නේ. මේ අසවලා පොත්තුකාරයෙක් කියනවා. දැනගත්ත ගමන් බල සීරම් බිඳිනවා. එයා දැනගන්න ඕනෙත් නෑ මම දැනගත්තා. පුතුගාට ගාව තියෙන මේ සංවේදී භාවයේ ඌට තේරෙනවා මාව ඩිටෙක් කරන්නේ. ඊට පස්සේ යාගේ බල ඔක්කොම ඉවරයි. ඊට පස්සේ යාට රසාවක් නැති වෙනවා. දැන් මේ සංයෝජන ධර්මත් එක්ක වැඩ කරනකොට කියන්නේ යා ඔළුව උස්සන වෙලාවේ මේක සංයෝජනයක් කියලා දැනගත්තා නම් වෙන මොකක්වත් ඕනේ. ඒක කරන්න බෑ. මේ සංයෝජන ධර්ම පරිඋත්තාන කෙලෙස් එක්ක සහ වීචිකම කෙලෙස් එක්ක පටලවිලා ඉන්න නිසා වෙන්කල හඳුනා ගැනීමට අපි කියනවා පරිච්ඡේද ඥානය කියලා. delimitation and නැත්නම් hm, discrete discrete knowledge කියලා. ඉතින් බුදුරජාණන් තියකිය හරියම දක්ෂයි. යම සුද්ධෙන් කන්දියේ ගල බේරෝ වගේ කතා කරලා කියනවා. මේක නරක දෙයක් නෙවෙයි. දැනගත්තොත් නරක නෑ. නොදැන හිටියොත් නරකයි. නිසා එයාට නෙමෙයි ප්‍රශ්න තියෙන ඔබ දන්නවනම් ඔබ වේ කියලා. දන්නේ නැත්නම් ඌට දොස් කියන්න එපා. මිනිහ කොහොමදත් එහෙම තමයි. ඒකේ බව දැනගන්න. උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම අපිට කුසල කර්ම කරනකොට කියලා දෙනවා ගහකට ලෙඩක් හැදුනොත් ඒ ලෙඩේ බෙහෙත හොයන්න රෝග ලක්ෂණ වලින් කරන්න බෑ. රෝග ලක්ෂණ වලට වෙදකම් කරාට විදී ලෙඩේ මූල බීජයට වෙදකම වෙන්නේ ඒ නිසා අපි ශේස්ත්‍රයේ රෝග ලක්ෂණ සඳහා සාමාන්‍ය කරන කුසල රසායනික බෙහෙත් අනුමත කරන අතර මේ රෝගකාරක පැල ටිකක් ලැබ් එකට ගෙනියලා ඒ රෝග බීජ අරගෙන ඒක මේ විනමම මාධ්‍යයක ඒකා ඒකා දාලා වවන. වල බලපුවම පේනවා බීජ රාශියක් තියෙනවා. මේ බීජ පවුල් රාශියක් තියෙනවා. කෝකද මූල හේතුව කියන්න බෑ. ඊට පස්සේ කරන්නේ මේ හොයාගත්ත රෝග බීජ පවුල් ඔක්කොම අලුත් ගහකට ආය ආසාදනය කරනවා. ආසාදනය කරපුවාම ඒ ඒ බීජ පන්ති හැටියට ඒ ඒ බීජ පවුලේ හැටියට ඒ ගහ රෝග ලක්ෂණ පෙන්වන සමහර ඒවා සාමාන්‍ය ශේෂ්ත්‍රයේ තියෙන රෝග ලක්ෂණ පෙන්වන සමහර ඒවා වෙන රෝග ලක්ෂණ වගේ පෙන්වන. ඊට පස්සේ ඒවා වැවෙන්න ගියාට පස්සේ ඒ නේවා දිදී තේරුම් ගන්න මේක ප්‍රයිමරි කෝස් එක මේක සෙකන්ඩරි කෝස් එක කියලා. මේකෙන් තමයි වැඩි පටන් ගත්තේ. මේක ඒ ළඩ වෙච්ච දුක් දුර වෙච්ච පැලේ පස්සේ ආපු ආසාදනයක්. ඒක තමයි ගහ වට්ටන්නේ. අර මූලික දේන් කරන්නේ සාමාන්‍ය විස බීජවලට ගහ දුර්වල කරලා දෙන එක විතරයි. එතකොට දැන් ප්‍රශ්නයක් එනවා ලැබ් එකේදී කෝකද මූල බීජ මූල රෝග ලක්ෂණය රෝග බීජේ මොකද්ද සෙකන්ඩරි කිය. ඊටසේ ඒකම දෙවෙනි සැරේට ගත්ත ඒ විස බීජ තුන්වෙනි සැරේටත් දාලා බලනවා 50 ගහකට දාලා යන්න හරි. ඇරලෙවල කොයි වෙලාවක හරි ඒ කොක්ස් පොස්ටිවුලේෂන් කියලා පොස්ටියුලේෂන් එක කරන්නේ රෝග බීජ මැරගෙන ගස් වලට දාලා ආය දාලා තුන් සැරයක් පරීක්ෂා කරලා බලනවා කොයි එකද මූල බීජේ මුල් විෂ බීජේ කොයි එක සකටද ඒ වගේ බුදුජානනාංශයේ කෙලෙස් මේ පරිඋත්ථාන වීජකම කෙලෙස් කියලා කියන්නේ මේ අහල බහල තියෙන දුර්ලභ වෙච්ච ශාකයකට වෙච්ච ලෙඩ රෝගයක් අපේ හිත කෙලෙස් වුණාට පස්සේ අපේ හිත දුර්ලභ වුණාට පස්සේ ඕනෙම කෙලෙස් එකට යටවෙනවා ඊට පස්සේ අපි විනාශම වෙනවා හැබැයි දුර්වල කිරීම කරන්නේ ඒ විස බීජෙදි. ඊට කලින් කරන විස බීජකින් දුර්වල කරාට පස්සේ පහළ පහළ තියෙන ඕනම විස පිහට් එක ඇවිල්ලා ඒක වැටෙනවා. එතකොට අල්ලන්න ඕනේ මේ පස්සේ වැටෙන විස බීජෙන් තමයි රෝග ලක්ෂණ ඇති කරන්නේ. මොකද මූලික දුර්වල කිරීම කරන බීජය හොයනවා කියන එක ශේෂ්ඨ කරන්න බෑ. ශේෂ්ඨේ සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ අනුව බෙහෙත් කරමින් බෙහෙත් කරමින් යනවා. ඒක නිකන් අර කුණලෙඩාට කැඳ පොනවා වගේ බේත අහුවෙලා නැහැ තාම. තාම තියතරතොට ලැබ් එකේ ගිහලා බලන්න ඕනේ කොහොමද මුල බීජය කියලා. ඉතින් බුදුජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙනකොට ඒ වීතික්‍රම කෙලස් දුරුවන් කිරීමේ ක්‍රමය ලෝකෙ තිබ්බා. ඒක නිසා ගීගයත හැරීම කියන එක ලෝකෙ තිබ්බා. හතර පෙර නිමිති දකින්නකොට අන්තිම එක තමයි ලිරික් මහලෙක් මල කඳක් දැක්කට පස්සේ පැවිද්දෙක් දැක්කා. බෞද්ධ පැවිද්දෙක් නෙවෙයි මේ මේ ක්‍රමයක් ලෝකයා අනුගමනය කරනවා කියන එක ඕගොල්ලන්ට හිතමනාපේ මේවා කියනකොට මේකක් තියෙනවා ඕගොල්ලන්ට බෑ. ඒක තියෙනවා. හැබැයි ඒක තියෙනවා. සදාකාලිකව ලෝකේ ගීකිය අතහැරීම කියන එකක් තියෙනවා. දැන් අද දවසේ ඕගොල්ලෝ ගීකිය අතහැරලා ඉන්නේ. හැමදාම කරන්න බෑ. ටෙස් බාන්න කැමති නෑ. ඉවරක් ගන්න කැමති නෑ. ඒ විදියට ගත කරනවා ඇති. ඒකට ලකුණු ලැබෙන්නේ නෑ. නමුත් දිසාට උන්ට එක දවසයි දැක්කේ පැවිද්දේ එදාම තීන්දුවයි එදාම නෝනට බබෙක්කම් වෙනවා. බබා විතරක් බලනවා අත ගන්නෙත් නෑ. එදාම ගිය ගිය අතහරිනවා. ඒ හතර විතරක් බලන්න බුද්ධ චරිතික එහෙම නැත්නම් බෝසතාණන් වහන්සේ නමකගේ පළවෙනි වතාවට පැවිදි දකින්න. එදාම නෝනට බබෙක්කම් වෙනවා. බබා දිහා කිස් කරන්න ගියොත් අහුවෙන නිසා බබා බලල කකුල පිටිපසට ගන්නවා. ඒකල යොරයි සංසුවත් අතහරිනවා මාලිගාවත් අතහරිනවා. ඉතින් අපි පැවිද්ද කොච්චර දැකලාද? තාම එහෙම උණක් ඇවිල්ලා නැහැ. තාම එකක් නැහැ. ස්වාමීන් වහන්සේ ළමක් ගෙන්න බණ කියලා අපි ගෙදර ගිහලා රැයට ආප්ප කාලා මුදිය. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. ඒක නෙවෙයි මම කියන්නේ. ඒ පරිඋත්ථාන කෙලෙස් පිළිබඳ හැඟීමක් තියෙනවා නම් ඒ පරිඋත්ථාන කෙලෙස් තියෙන එකට තේරෙනවා මේ වටින් පිටින් වෙන ආසාදන වලට එන්නේ අපි හිත දුර්වල වුණාට පස්සේ. ඒකට ඇත්තට ඒ කෙලෙස් වලට දොස් කියන්න බෑ. මොකද ඒගොල්ලන්ට මූලිකව අපි වටන්න බෑ. වැටුණාට පස්සේ ගහන්න පුළුවන්. වැටුණාට පස්සේ කවුරුත් ගහනවා. අපි කරන්නේ පරිඋත්තාන වීතිකම කෙලෙස් එක තමයි හැමදාම රණ්ඩු. ඉතින් වීතිකම කෙලෙස් වල තියෙන උත්තරේ නෑ සාමාන්‍ය සමාජික උත්තරේ තමයි ගීගී අතහැරීම කියලා. අපි කියන්නේ අබිනිෂ්ක්‍රමණය කියලා. අතහැරීම. ඉතින් අපි මේ වෙනකොට ඉන්නේ දැන හෝන දැන ගොඩාක් අතහැරලා. නැත්නම් අපි දන්නේ නෑ. අපි තාම කනගාටු වෙනවා අහුවෙලා තියෙන දේවල් ගැන. ඒ තමයි සංඥා කියන්නේ. අපි ගොඩක් අතහැරලා ඇත්තටම අතහැරලා. නැත්නම් ඒක ගැන නෙවෙයි අපි කල්පනා කරන්නේ අහුවෙලා තියෙන ටික ගැන පසුතැවෙන. ඒ තාක්කල් අපි හිතනවා. ඒක ආසාව අපි වාල්ලු. ඒ තාක්කල් අපි බත් බැලේ. ඒ තාක් අපි මාර සේනාවට උදව් කරන්නේ. අපි දැනෙන ෆයිට් එකක් කරමු පිළිසක්. අපිට දෙන්නේම නෑ අපේ චින්තනයේ හැටියට ඒ කරගත්ත ඉදිරි ගමන අනුමෝදන් වෙන්න දෙන්නේ. ඒක සතුටු වෙන්න දෙන්නේ නැහැ. ඒක සතුටු වෙච්ච දවස් තමයි අපිට වීතික්‍රම කෙලෙස් ජයගත්තයි කියලා කොඩියක් දාත්තා. ඉතින් ඉස්ලාම් මම 77 ඉඳලා 87 විතර වෙනකන් මේ පොත් කියව පුළුවන් තරම්. සූත්‍ර පිටකේ ධම්මික ආමතුරු කිව්වා ඔකට කිසි කෙනෙක් කියන දෙයක් අහන්නකෝ එක එකක් අත්දකලා නෙවෙයි කියන්නේ. සූත්‍ර පිටකයත් එච්චරම ෂුවර් නෑ. මේක තමයි තියෙන හොඳම මූලාශ්‍රය කියවන්නේ. ඉතින් මම සුබතරාමිට යනවා. මම කියවනවා. මිලෝදයක් තේරෙනවා. ඉතින් අපි ඉගෙන තියෙන සයන්ස් සබ්ජෙක්ට් එතකොට මේ pāli භාෂාව දන්නෙත් නැහැ. පෙළ pāli නම් දන්නවා. එහෙම නැතුව මේ සාමාන්‍ය පෙළ pāli වෙන් කරලා දන්නේ නැහැ. මේක එකතු කරපුවාම පෙළ pāli ඒක දන්නවා. ඉතින් අපි හිතේ ඒක තමයි මේ පෙළ කියලා කියන බුද්ධ වචනේ pāli කියලා කියනවා. පෙළ pāli දන්නවා. කියනකොට කියනකොට තේරෙන්නේ නැති බව තේරෙනවා. අපි මේ ලෝකේ අල්ලගෙන මේ අර විශ්ි දන්නා මේ සබ්ජෙක්ට් මැටර් ස්පෙෂලිස්ට් කියන්නේ හිටියට මේ ਸਰවඥාන්සේ පෙන්වන්න හදන මූලික දේ නොදන්න බව දන්නව අඩු ගන්න වචනාර්ථේව. අපි 10ක් 15ක් නම් දන්නේ නැත්තේ. 10ක් 15 සාමාන්‍ය තේරෙනවා. මොකද මේකේ පරිවර්තනය මේ කියලා තියෙන්නේ මහනි මේ සංයෝජන ධර්ම හතකී කවර සත්‍යක දෙයක්. ඉතින් මේක කියලා දෙන්නේ සංයෝජන කියන්නේ මොකක්ද? ඊට පස්සේ නන්ලයිස්තු දෙන්නේ. කාම රාගය දන්නවද භව රාග අනු ඉතින් ඉතින් මේව එකක්වත් අපේ ඉදිරියදා ජීවිතේ ගන්න මේක පතෝල වැටකොළ මුකුණ වෙන්න වගේ නෙවෙයි මේව. රස බලන්න මොකක්වත් කරන්න බෑ. ඉතින් මේක වෙන තැනකින් ඉගෙන ගන්න ඕනේ. අටුවාවෙන් අහන්න ඕනේ ගිහිල්ලා මේ සංයෝජන කියන්නම එතකොට කියනවා ඔක දස සංයෝජන වල වෙනාර්ථයක් තියෙන්නේ සප්ත සංයෝජන වල වෙනාර්ථයක් තියෙන්නේ අනුසේ ධර්ම කියනකොට වෙනාර්ථයක් තියෙන ඉතින් රාශියක යනවා දැන් අපිට අර මුල ධර්ම වල විශාල පැටලවිලක් කාලයක් යනවා මේක තේරුම් ගන්න. තේරුම් ගන්නකොට මේ පළවෙනිම තියෙන වචනේ මට ගිරවන්නේම නෑ මහණෙනි කියලා කතා කරා. මම ගියනේ. මට එක්සම් මේක හරියන්නේ නැහැ මට නෙවෙයි මේ කියලා. මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක වෙන කාටද ලියපු එක. මේකට බෙහෙත් බිල් හරියට මං ගිහලා ලෝකෝදරයන් හම්බුනට කියනවා. අනේ දාන්න මේක නා. තියෙනවම නා දිග නැහැ ඉගෙන ගන්න එකක් පාලි දන්නේ නැහැ සිංහල තේරුමත් හරියට. සංඥාන්නේ මේ කියලා තියෙන අපිට නෑ මොනවා. එහෙම හිතන්න එපා මහත්තයා. එහෙම හිතන්න එපා පුළුවන් තරම් කියලා කියලා ආමතුරු මාව උනන්දු කරනවා. කියවනවා. මම ඇහුවා මොකද්ද ඇයි එහෙම බුදුහාමුදුරු එහෙම මේ මේ පක්ෂක් කරයි. ඇයි මේ බුදුහාමුදුරු තමන්ගේ කට්ටිය විතරක් කතා කරන්නේ. නෑ නෑ එහෙම එකක් නෑ. ඒ ආමතුරු මාගේ මගේ හිත හදනවා. මට ඒක ඇල්ලුවේ නෑ. ඊට පස්සේ ඥානාරාම සෝන්ස ළඟට ගියා. මං ගිහලා ගියා සාංශුනේ පරිවර්තනේ ඇයි මේට වැඩි සරල කරන්නේ නැත්තේ? මේක මේ දැන් මම වගේ කෙනෙකුට වෙන වැඩ නැතුව නෙවෙයි මම ඉගෙන ගන්න හැබැයි තේරෙන්නේ ඊට පස්සේ ඉතින් ආ සංසිච්චරම ගැටෙන්න තිබ්බා පොඩ්ඩක්වත් තේරෙන්නේ නැති. ඊට මම කියන්නේ ඉතින් 10 15 තේරෙනවා හෙට කියනවා තව පොඩ්ඩක් වෙන්න. උච්චර තමයි කරන්නේ. පාලි ඉගෙන ගන්න යන්නත් එපා. භාවනා කරනකොට ඕකම නැවත නැවත කියවන. ඒකට යම් ප්‍රමාණයක් තේරෙනවා. ඊට පස්සේ කිව්වා මෙච්චර ඇයි සාන්ත මෙච්චර මේ පාලි වචනය මේ සංයෝජන කියන පාලි වචනේ සිංහලට දාන්නේ සංයෝජන කියලා. ඒක මොකක් හරි සරල භාෂාව දාන්න ඊට පස්සේ කිව්වා මේ බුද්ධ වචනේ ඕනට වැඩිය සරල කරන්න බෑ ඒක ගැඹුරක්. ඒක මේ සාමාන්‍ය දින්දා භාෂාවට දාන්න බෑ. ඒ නිසා ඒක අපි හද ගන්න මිසක දාන මේ භාෂාව හද ගන්න දෙන්න බෑ. ඒ නිසා ওই තේරන හරිය ඇති. දිගට කරගෙන යන්න. ඊට පස්සේ ගුරුමි ගියා. ගුරුමි ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව දන්නේ නැති වුණාට බටහිර ලෝකයේ ඇමරිකාවේ හුඟක් ප්‍රසිද්ධයි. හරියට බටේට චින්තනය අනුව හිතන්න පුළුවන් දැන් ඉන දලයි ලාමතුමා. ඒ ශාන්ති පටන් ගන්නකොට මහණෙනි භික්ඛවේ කියන වචනේ තේරුම් කරලා දෙන්න. ඒ ශාන්ති කියනවා භික්ඛවේ කියලා කියන්නේ සංසාර බය දන්නා වූ සංසාර බය කටයුතු කර බයෙන් ගැලවීමට කටයුතු කරනා වූ ඕනම කෙනා භික්ෂුවයි. සංසාර ගැන බයක් ඇති වෙනා වූ සංසාර බය දන්නා වූ ඒ ධායයට දැනෙන පස්ස ගහලා පශ්චාත්තාප වෙනව නෙවෙයි. ඒක ඉක්මවීම සඳහා කටයුතු කරන ඕන කෙනෙක් භික්ෂුව කියලා. ඒතකොට පොඩ්ඩක් ඇඟට පණ එනවා. ඒතකොට මම ඇත්තට පැවිදි වෙලා. ඊට පේනවා මේ අපිට මොකද්ද මොකද්ද අවශ්‍යතාවය හිතනවා මේ වගේ තැනකට එන්න. ගේ බණක් අහන්න. මේක තේරුම් ගන්න ඕනේ කියලා. ඒක අපිට අම්බල තාත්තලා දීප එකක් නෙවෙයිනේ. අපි ඉගෙන ගන්න පන්ති කාමරේ අපිට දීපෙකුත් නෙවෙයිනේ. අන්තික අපිට මේ කුරු බලනවා සද්ධානවා කියලා ලැබෙන කාමක ආතාවකුත් නෙවෙයිනේ. මොකද්ද එළවුමක් තියෙනවා. අනේ ඒකට කියනවා අපේට යම් ප්‍රමාණයකට සංසාර බය තියෙනවා. ඒ කියන්නේ සංසාර බය තියෙනවා කියන වටාචාරාට වගේ දරුවෝ දෙන්නවත් නැතිලා මහත්යත් නැති වෙලා රෙදිත් නැතුව අම්මා අප්පත් නැතුව මල්ලිත් නැතුව වගේ ඉච්ඡරම විශ්නයකටපත් වෙලක් නෙමෙයි. එහෙම නැත්නම් අපිට එහෙම සමාජ බලපෑමක් ඇවිල්ලත් නැහැ. අපි සාමාන්‍ය මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් ආර්ථිකය සහ ගුණචරිතකුත් තියෙනවා. නමුත් තල්ලුවක් තියෙනවා. අන්නේ තල්ලුවට කියනවා සංසාර බය කියලා. ඉතින් මේ සංසාර බය පශ්චාත්තාපයට හීනමානයට ගැනීම තමයි අනිකුත් ආගම් කියන්නේ. ඔක්කොම කිය ඔක්කොම දෙයයන් ආශාතේ තියෙන්නේ. ඔබට මොනවක්වත් කරන්න බෑ. ඔබට එකයි කරන්න පුළුවන් දෙයන්ාංශේ සතුටු කෙරුවොත් යාඥා කෙරුවොත් අල්තාරේ ඉස්සරහට ගිහිල්ලා කොහොමද සතුටු කරන්න දන්නේ. දෙයන්ාංශ මොනවද දෙILLන්නේ දන්නේ. ඒ දෙයියෝ මේ බිලි ගන්න જાති දෙයියෝ. කොහොමද සන්තෝෂ කරන්නේ ඒක කරමු. හැබැයි ඒකට සන්තෝෂ වෙන්නේ නැති කියන්නේ අපිට වෙරිෆයි කරගන්න ක්‍රමයක්වත් නැහැ. සතුට වෙන ජීවත් වෙන දීවාසන චින්තව දෙනවා. දැනසි දකුණු පැත්තෙන් ඉඳව ගන්න. එහෙම නැත්නම් අපායට දානවා. අපිට විල් එකක් නැහැ. අපිට කියලා කරන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ අපි බැගෑවීම දිනංශේ සතුට කියන්නේ. එතකොට මනුස්සයා කියන්නේ ක්‍රීචනේ, ක්‍රියේට නෙවෙයිනේ. මවන්න ලද්දේ. ඌට තියෙන්නේ මවන්නගේ අතයට තියෙන එකනේ. යටහත් වෙන එකනේ. දැන් මෙතන පුත්‍රජානසේක නෙවෙයි කියන්නේ. මෙතන කතා කරලා කියනවා උඹමයි මේ දුක ඇති කරන ක්‍රියේටර්. එන කවුරක්වත් නැහැ. ඒක ඒක දැනගෙන ඒක සංසාර බයක් ඇති කරගත්තොත් ඒකට ගැලවෙන්න කටයුතු කරන්නේ ඔබමයි ගැලවුම් කාරීත් නැහැ. ඉතින් මේ වෙනස බෞද්ධය දන්නේ ඔද තාම බුදුහාමරට වන්දිනා නිවන් දක්කන්නේ කියලා. කරන්න දෙයක් නැහැ. එහෙම එහෙම අධිකාරී ශක්තිය බුදුසෙන් අධිකාර නැහැ. දුර නැතිනේ. රාහුල කුමාරයා නිවන් දක්කනවා. සසෝදරා සුද්ධෝදන රජු කරන්න බෑ. හැබැයි ඒකට සංසාර බය තියෙනවා නම් ඒ වගේ මේකට ගැළවෙන්න කටයුතු කරනකොට උපාය මාර්ගය දෙන්න පුළුවන් බුදුචානන්. ඇත්තටම කියනවා උපාය මාර්ගයත් අපි ළඟ තියෙනවා. බුදුචානන් චෙක් කරන්නේ ඒක කැටලයිස් කරන එක විතරයි. උත්ප්‍රේරණය කරන එක විතරයි. ඒ උත්ප්‍රේරණය කරාට අපිට ඒක වදීද කෙරෙයිද කියන එක බුදුචානන් සත්‍ය තීන්දුවක් නැහැ. බුදුචානන් කාටත් වගේ උත්ප්‍රේරණය කරනවා. ඒක ඉතින් කාට ප්ලග් වෙනවද කියලා කියන්නේ. ඉතින් ඉන්සාර සංසාර බය දන්නා වූ සංසාර බයෙන් කටේ බේරීමට කටයුතු කරන්නා වූ ඕනම කෙනෙකුට Taman විසින් Taman අපොයින්ට් කරගන්න පුළුවන් මම භික්ෂුවක් කියලා. හැබැයි චිත්තක්ෂණ කීයක් ඔබ තියෙන්නේ? ඊගා චිත්තක්ෂණේ රූප බලන්න ආසාවෙන් ඉඳී. ඊගා චිත්තක්ෂණේ සද්ධාන්ත ආසාවෙන් ඉඳී. ඊගා චිත්තක්ෂණේ ගන්ධරස බලන්න ආසාවෙන් තියෙනවා. අර හොඳටම දන්නවා මේක තමයි බුද්ධ ආධිත්ව තුනෙන් අංශල කියෝපාර. මේක තමයි පැහැදිලිව බලනකොට මටත් පේන පාර. නමුත් මගේ හිතේ කිසිම සහයෝගයක් මේකට නැහැ. ඒ තියේදී පැදුරටත් නොකිය කාගේ දෝණිය අයපත්‍යක් ඇටියට මේන රූප බලන්න යන බින්න ශබ්ද ගඳ රස පහස අර මේ මධ්‍ය ප්‍රතිපදාව යන්නේ නැහැ. ඉතින් අන්න ඒක තේරුම් අරගන්න උත්සාහ කරන කෙනායි රහතන් වහන්සේ කියන දෙන්නම වැඳුම් ලබන්න සුදුසු කියලා සර්වචන්සි කියනවා. මම දන්නවා නිවන් මාර්ගය මේකයි කියලා. මම උත්සාහ කරනවා හැබැයි හිත යන්නේ නැහැ. නිවන් මාර්ගෙන් පිට යනවා. හැබැයි මම උත්සාහ කරනවා බයට පක්ෂව නෙවෙයි. මම මේ කරන කරන ක්‍රියාවේ ගැම්ම අනුව දවසක මම ටික ටික ටික ටික නිවන් මාර්ගයට යයි. ඔකට වෙන හදිසි උපක්‍රමයක් නැහැ. ඔබ කරගෙන කරගෙන යනකොට ටික ටික යයි කියලා එහිම ඇලි, එහිම වෙලි, එහිම යෙදී ගත කරන්නටත් රහතන් වහන්සේට දෙන්නට වදින්න කියලා බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. ඒ කට්ටිය ආවුණියේ පාවුණියේ දක්ණියේ අංජලි කරණියේ. සංඝයා කියන ගානට වැටෙනවා. මොකද එයා දවසේ පොඩ්ඩක් වෙලා හරි මේ මධ්‍යම ප්‍රතිපදාවට යන්න නැත්නම් මේ සංයෝජන ධර්ම ඇති හැටියෙන් දැකලා උත්සාහ කරනවා. වරදින එක වෙනම දෙයක්. හරියන එකක් වෙනම දෙයක්. හරියයි කියන විශේෂ ලාභෙකුත් නැහැ. වැරදුනා කියලා පාඩුවකුත් නැහැ. අන්නේ එළවම. ඒකට කියනවා ආධිකම්මික විපස්සක. ඒක නැත්නම් අරඹන ලද වැඩ ඇත්තා වූ කෙනෙක්. එයා වැඩි අරඹලා තියෙන්නේ ලදලද වෙලාවේ ඒ පැත්තට තල්ලුව දාගෙන ඉන්නවා. ඉතින් මම හිතන ඇත්තටම යෝග ජීවිතේ ලස්සනම කැලේ ටික කියලා. මම දැක්කට පස්සේ හරි බෝරින් මට. දැන් දිවි ලෝකෙ ගියොත් එමු උදේ ඉඳලා හැන්ද වෙනකම් පාටි. හැමදාම පාටි. වැඩ කරලා බලාගෙන ඉන්නවලු මනුස්ස ලෝකෙට. දැන් මේකෙත් ඉඳලා ඉවරලා මේ ඉදා වේ හම්බ කරගන්න බැරුව ඉන්න බැරුව කන්න බොන්න නැතුව හිටිනවා නේ අර හම්බ කරගත්ත මිනිසුන්ට ඊර්ෂ්‍යා කර කර මට හම්බුන්නේ මට හම්බුනා නම් නිවනටත් වැඩි ඕක ඕන කියලා හිතන වෙලාවක් එනවා ඒගොල්ලන්ටත් ඒක කරන්න බෑ ඉතින් ඒ නිසා මේ මිනිස්සෙක් ඉන්නවනම් යම් කිසි විදිහකට තමයි මූලික අවශ්‍යතාවල් ටික සම්පූර්ණයි ඒ තියෙද්දි යාට මේ සංසාර බය වැටීම නිසා ඒ සඳහා පෙළඹිලා ඒ සඳහා එළඹිලා ගත කරන ජීවිත අපි යෝග ජීවිතය කියලා කියනවා. Brahmachari ජීවිතය කියලා කියනවා. පැවිද්ද කියලා කියනවා. ඉතින් මේ ජීවිතේ ඉන්නකොට මේ සංසාරේ කිසිම දෙයකින් ඒකට උදව්වක් නැහැ. තියෙන ඔක්කොම හිත නොමග යන දේවල් හැබැයි මෙයා කවදාවත් අතාරින්නේ. කොච්චර බාධා කරදර ආවත් අර ඇහි තියෙන මේ බලාපොරොත්තු වේලෙන්න දෙන්නේ. ඒක දිහාම බලන්න. ඒකට හොඳම දර්ශනේ තමයි ඔය මේ බුදුජානන්සේ දුෂ්කර ක්‍රියා කරනකොට අර තියෙන රූපේ දිහා බලන්න ඇට දැකිලි පෑදිලා ශිවරත් කඩා වැටලා හැබැයි ඇස් දෙක දිහා බලන්න සම්පූර්ණ බලාපොරොත්තු තියෙනවා. ඒ තරම්ම මේ අන්තිම දුක්ඛිත තත්වයක් නහරවල පෑදිලා බඩ අත ගන්න පිට අත ගැටෙනවා. ඒ ඇස් දෙකේ චින බලාපොරොත්තු. අන්න ඒ ගතිය යෝගාවචරයතර නිතරම තියෙනවා. නොමි නොමින නොනිමෙන දැල්ලක් ඇතුලේ තියෙනවා. පුළුවන් වෙච්ච වෙලාවේ මම මේ දේ කරනවා. ඉතින් ඇත්තටම භාවනා ජීවිතයක ඒක තාමත් විචිත්‍ර අභියෝගශීලී තන. එයා මේ ගඟ දිගේ ඉහළට පීනන කෙනෙක්. against the grain. මුළු ලෝකෙම යති පල්ලෙහාට මෙයා ඒ රැල්ලි බේරෙන්න හදනව නෙවෙයි. දිවල කපාන දිවට. ඉතින් ඒක සූර කියන වචනේ ගැලපෙන්නේ නැහැ. වීර කියන වචනේ ගැලපෙන්නේ. ඒක ධීර කියන වචනේ විතරයි ගැලපෙන්නේ. මුළු ලෝකෙම ට්‍රෙන්ඩ් එක යන ට්‍රෙන්ඩ් එකෙත් ඉන්නවා. හැබැයි එකක්වත් අගේට ගන්න නැහැ. ඒක තේරම නොමග යවන දේවල් බව දැනගෙන ඉහළට පීනනවා. ඉතින් මේ දේ කරනකොට ජීවිත ගමනක් යනකොට ධම්මික හඳුරෝ මට කියලා දුන්නේ කියලා කරන්න එපයි කියනවා. කාටවත් දැනෙන්න අරින්න එපා මම යන්නේ ගමනට කඟදී ඉහළට යන බව දැනෙන්න අරින්න එපා. හැබැයි එක මොහොතකවත් පාව දෙන්නත් ඒවා. මේක කරගෙන යන්නේ. ඉතින් ඒකේ අමාරුම කැලේ තමයි තරුණ කාලය. ගන්න කාලේ ඒක කරන්න හරි අමාරුයි. මොකද හේතුව ලෝකයාම අර රස ලෝලත්ට අහුවෙලා වර්ණ දශකෙට එහෙම නැත්නම් ඒ දේවල් වලට යනකොට ඒක දැනගෙන අනිත් පැත්ත හැරෙනවා කියන එක අමාරුම වැඩක්. ඒ නිසා මේ ධර්මයේ යම් දවසක තේරුම් ගත්තොත් තරුණ පිරිසේ තරුණායට ලොකුම අභියෝගයක් තියෙනවා. මෙතන එක්කෙනෙක්වත් නැහැ මේ මට්ටමේ මට ඔක්කොම නාකියෝ ටිකක් නාකියෝ ටිකක් තියෙනවා. නැත්නම් මේ කීයටකුත් නෙවෙයි කියන්නේ. ඉතින් මේකේ මම ඇත්තටම කියනවා නම් ඒ තරුණ පිරිසවල ගෑනු ළමයින්ට අභියෝග වැඩි කියලා මට තේරෙනවා. ගොඩාක් පැතිවලින් අසාධාරණයි එහෙම නැත්නම් ගොඩාක් පැතිවලින් අවාසිදායක තත්ත්වයක් තියෙනවා. හැබැයි ඔක්කොම හරහා බලද්දී අද ඒ වයසේ ඉන්න ගෑනු ළමයි අවුරුදු 40 කට වැඩි ඉස්ස බනොට අද ඉස්සරහට ඇවිල්ලා ඉන්නවා. ප්‍රතිශතයේ වැඩිවීමක් වෙලා තියෙනවා. ඒ නිසා මේ තරුණ ගෑනු ළමයින්ගේ ක්‍රියාවලිය කරන්නේ හංගලා උන් ටික එක් කරගෙන යන්නේ. කවුරු කියලා නෙවෙයි. මොකද අම්මලා තාත්තලාත් එක තමයි කරන්න බෑ. කිසිම කෙනෙක් තේරුම් අරගන්නේ කෙල්ලෙක් තරණ වයසේදී කිව්වොත් මට බඳින්න ඕන කමක් නැහැ මට දිගට භාවනා කරන්න ඉන්න ඕන කියලා කිසිම වෙලාවට දෙමාපිය කැමති වෙන්නේ නැහැ. දෙමාපිය කියන්නේ ඔබ බැඳලා පන්දලා දුන්නාට පස්සේ මොකටද දෙයක් කරගන්නේ. බන්දලා දෙනකන් නේ අර වීදුරු බඩු මම විකුණ සාපෝලදී විකුණනකම් කියලා පියතියක් අල්මාරිය දාලා වෙන විකුණනවා. විකුණුවාට පස්සේ කරනොත් අපි වගේ කියන නොලැබේ. ඉතින් කිල්ලෝ වීදුරු බාල්දි සාපෝක තියෙන වීදුරු බඩු වගේ සුද්ධ කර කර කියාිනවා විකිනනකම්. පිරිමැට ලංකාව වගේ රටක ඊට වැඩි මම හිතන ටිකක් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඊට පාසුකමක් තියෙනවා. ඕක දැක් කරගෙන යන්න පුළුවන්. අපේ අම්මා වුණත් මට කියලා තියෙන්නේ ඔබ කොහේ රස්තිය අඩු ගාලා ආවත් නාවලා ගෙට ගත්තට පස්සේ ඉවරයි. කිල්ලෙක් එහෙම කරලා බෑ. කුල්ලෝ කියන එක ඉතින් වෙන වචන වර්ගයක් අම්මා පාවිච්චි කරනවා කියන්න අමාරුයි. ඒක උගේ හැටි. ඒ කියන්නේ අපේ සමාජයේ ඒ ඒ ඒ එහෙම මොකද්ද එකක් තියෙනවා මම දන්නේ නැහැ. ඇමරිකන් සමාජය කොහොමද කියලා. ඒකට කාන්තාවන්ගේ විරෝධයක්ත් තියෙනවා. ඒකට මම පක්ෂව කතා කරනවා නෙවෙයි. නමුත් මේ තියෙන තත්ත්වයටදී මේ භික්ෂුවක් කියන වචනය Tamanට ආරෝඪ කර ගැනීමේදී මට අද පේනවා ඒ අවුරුදු 40කට ඉස්සලා බලනකට වැඩිය විශාල තරුණ කාන්තාවන් පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට කියන්න කෙනෙකුත් නැහැ. ඒගොල්ලෝ හැබැයි හරිය කැමති වෙලා ඉන්නවා. මම කියන්නේ women rights නෙවෙයි. අපිට අපිට ඕන විදිහට බණ භවනා කරගෙන ඉන්න පුළුවන්. ඒකට අම්මගේ බලපෑම තාත්තගේ බලපෑම ඉන්සිග්නිෆිකන්ට්. වැඩක් නැහැ. ඒත් ඒගොල්ලෝ කියනවා එහෙම බෑ. ඒනම් මගේ දුව. දුවල කැමති නැහැ. එහෙම තාත්තට අම්මට එහෙම යට වෙන්නේ. කොල්ලන්ට එහෙම බලපෑමක් නැහැ. ඒක උප්පරීම වාසිලාවෝ කෙනෙක් මම. අද 25 26 වෙනකොට මම තීන්දුව කරා කිසි කෙනෙක් එක පටව ගන්නෑ. ඕපන් ටිකට් එක තියාගෙන ඉන්නවා. මොකද වෙන්නේ කියලා බලන්න. ඒකට ධම්මික හඳු වචනෙම මට කිව්වා. ඊට පස්සේ හම්බුනාට පස්සේ කිව්වා මම ඔබට ඒවා කිව්වෙත් නැහැ කියලා. මත් මට තේරුණා. අන්නේ එතන බේරගන්න බැන්නම් නිවන් ලබයිද නැද්ද කියන එක සැක. අනේ common sense. සාමාන්‍ය ජීවිතේ අපි තනියම ඉපදින තනියම මැරෙන අපි මේ අතරමැදි පටලවා ගත්තට පස්සේ මොන තරම් අපේ ඔළුව එව්වත් එක පැටලිලා අතීතේ අනාගතේට අරයටයි මෙහාටයි අම්මටයි තාත්තටයි දුවටයි පුතාටයි දාගෙන මොන කජල් එකක්ද ඊට පස්සේ අපි උන්ද දොස් කියනවා උන් අපිට දොස් කියනවා මේ මේ මගදී අල්ලගත්ත පටලවිල්ලක් කියන එක තේරෙන්නේ නැහැ නේ අපිට අපි ගියාත්මේ තෝ වගේම මහා බුරුසයක් අල්ලගෙන ඉඳලා ඒකක්වත් නැතකනේ දැන් මේ අල්ලගත්ත එකත් එක්ක తත්‍ර తත්‍රාවිනන්දනි පුදුමාකාර මැරෙන්න හදන. මට භාවනා කරනකොට ප්‍රනාන්දු මාත්‍ය කිව්වේ පරක්‍රම ෆර්නෑන්ඩෝ කියලා හිටියා ඩෙන්ටිස් කෙනෙක්. මේක මේ අමනියෝ මේකට මනුස්ස ලෝකේ කිව්වට මේ ලෝකේ මනුස්සයන්ට විතරක් නෙවෙයි අයිති. යම් කිසි විදිහකට මේ ලෝක ඉතිහාසය කරපොත් එක්ක විසින් දින ලද්දක් නම් කරපොත් එක්ක කියන්නේ කරපොත් ලෝකයක් කියලා. මොකද මිනිස්සු කවුරු මරනොත් කරපොත්ත කවදාවත් නැහැ. මොකද මේ අන්තිමට මරන සතා. උයි අපිටත් වැඩිය ලෝකෙට හැඩ ගැහිලා තියෙනවා. නමුත් අපි ලියෝක මේ අපි ලියව මිනිස්සු ඉතිහාසය කරපොත්තන තරම්. කරපොත්ත කියන්නේ විනාශ කළ යුතු જાතිය. ඔය ජීපාර මෛත්‍රී කෝයේ මේ හලාකෝන් ආව නේද? හලාකෝන් කතාවක් කියලා දුන්නා. ਉਹ කියනවා මේ ඉවල් දෙකක් මැද තියෙන කුණු කාණුව කරපොත්ත කකා ඉන්නවා. මේ කකයිනට ඒක කරපොත් කියනවලු ඔයා ඔබ දන්නේ මචං අපේ ගෙදර නෝන හදනවා පැන්ට්‍රි එකක්. ඒක කිසි මැස්සෙකුට යන්න ඉඩක් නැහැ. ඔක්කොම සීල් කරලා හදලා තියෙන්නේ. ක්ලීන් එකට තියාගෙන ඉනවා. මේ අපිට යන්න බැරි වෙලා අනිත් පොත කරු මචං මේ කන මොන තැන්වල ජරා කතා කතා කරනවා. ඕනගේ කතා කතා කරන්න බෑ. අපි මේ මිනිස්සයා මිනිස් ලෝකයක් කියලා විවස්ථා හදාගෙන අපි එක්සත් ජාතීන්ගේ සමිති පිහිටවගෙන මධ්‍යම ආර්ථික ආර්ථිකයක් හදාගෙන විවස්ථා හදාගෙන කරන මේ නාඩගමේ වග මිනිස්සයාට තේරෙනවා නම් ඒ අමනකම ඇති අපි මේ ලෝකෙන් මැරෙන්නේ නැති වෙන්න හදාගන්නේ විවස්ථා වලින් අපි බැඳෙන්නේ නැහැටි. අපිම හදාගත්ත විවස්ථාව ඒකින් හැබැයි ඒකෙන් බේරිච්ච වෙනම කණ්ඩායමක් වෙන උන්ට ව්‍යවස්ථා මොකක්වත් බලපාන්නේ ලෝකෙ තියෙන ජඩ වැඩ තේරම කරන්නේ ওই මාෆියා කට්ටිය උන්ට ව්‍යවස්ථා බලපාන්නේ ඕ අනිවාර්යෙන් බලා ඉන්න අපි වගේ හොදි ජනතාවට 100 100ක්ම ව්‍යවස්ථා ක්‍රියාත්මක වෙයි අපි ඒකට ඡන්දෙත් දෙන්න කුසල ඡන්දෙ නෙමෙයි කාම ඡන්දෙ ඉතින් ඊට පස්සේ උන් අපිට ව්‍යවස්ථා ක්‍රියාත්මක කරනවා ඉතින් මෙවැනි මේ ශිෂ්ටාචාරය කියන මේ අමන වැඩි පැත්තකට වෙලා මම භික්ෂුවක් කියලා ගන්න පුළුවන් නම් අපි කිසිම ශිෂ්ටාචාරයකට යන්නේ දැන්සි නිකන් මේක ඒක කියලා දෙන්නේ මේ සංයෝජන ධර්මයන්ට නෙවෙයි අරඤ්‍යගතව රුක්කමූලගතව ශුන්‍යාකාරගතව කියන්නේ නෝක අපිට මේ නගරෙට ගියොත් නියම්ගමට ගියොත් රාජධානියට ගියොත් අපි කුක්කෝ වගේ තියෙන නීචෝට යනවා කැලේට බලයන් කැලෑ නීති විතරයි ගහක් මුලට බලයන් ගහක් මුල විතරයි ශුන්‍යාකාරයට ගියාම කවුරුත් කවුරුත් බලපෑම් කරන්නේ දැන් අපි මෙතන ඉන්නවා අපි කාටවත් වෙන්නේ නැහැ නේ මෙහෙම කරපම් මෙහෙම කරපම් කියන ඔක්කොමලා විවෘතව ඉන්නවා. ඉතින් අපිට ඒ ටික තේරුම් ගන්න බැරුව අපි කොහොමද වීතික්‍රම කියලා කියන තේරුම් ගන්න. වීතික්‍රම කියලා කියන්නේ ඉල්ලගෙන කන දෙයක්. උදාහරණයක් වශයෙන් කිව්වොත් රජ කෙනෙකුට සතුන් මැරීමේ අකුසලයක් නෙවෙයි. රජු අනිවාර්යයෙන්ම මරණ දඬුවම දෙන්න ඕනේ. වරකම් කිරීම ප්‍රශ්නයක් නෑ මුළු රාජධානියම රජුරවන. කාමීත්‍යචාරය කියලා දැක්න රටේ ඉන්න ඔක්කොම ගෑනු රජුරවා. රජුරන්ට ඕන වෙලාවක අන්තපුරයට ගන්න පුළුවන්. බොරු කීමක් කියලා රජුරවන්න රජුරු කියන හැමදේම විවස්ථාව. සුරාපානී කියන එක රජුරවන්න ඒක රාජ්‍ය තන්ත්‍රයේ අනිවාර්ය අංගයක්. පන්සිල් පද එකක්වත් කඩන්න බෑ රජුරු. කඩන්න ඕනේ නැහැ කඩන්න බෑ. ඒ වගේ කැලේ තනියම ජීවත් වෙන මිනිසෙකුට ඔය ඔය මොන නීතියක්වත් නැහැ. කැලෑ නීතිය තියෙනවා. ඉතින් අපි මේ දෙක මැදනේ ඉන්නේ. අපි රජ වෙලත් නැහැ, කැලෙත් නැහැ. ඉතින් උගුර මැද හිර වෙලා එහාට යනකොට මෙහෙට හැප් වෙනවා, මෙහාට යනකොට එහාට හැප් වෙනවා. මගේ ප්‍රයිවට් බස් එක මැද සීට් එකේ ඉඳගත්තා. නගින කොටත් ඉඳ ගන්න නැගිට ඉන්න. පයින් කොටත් ඉඳ. අපි අපේ ජීවිතේ ඔය බීතිකම ඉලෙස් කියලා කියන්නේ මේ ඉල්ලගෙන අපි විහිල් කරගෙන යන හැබැයි මේකට ගැලවුම් මාර්ගයක් තියෙනවා. ඒක මේ නිවනවා සංයෝජන ධර්මවත් මේ කොමන් සෙන්ස්. ඒකයි සාසනය කියන්නේ. ඒක පැවිද්ද කියන්නේ. මේ ඔක්කොම ලෝකයේ ඒ ඒ විවස්ථා ඒ ශිෂ්ටාචාරී ක්‍රම ඔක්කොම තිබිච්චාවයි. මම කිසි දෙයකට අභියෝග කරන්නේත් නැහැ. මම ජීවත් වෙන ක්‍රමය කිසි කෙනෙකුට අහුවෙන්නේ නැහැ. ඒ සඳහා සාමාන්‍ය වචනෙන් කියන්නේ ඔබ භාවනා කරනවා කාටවත් නැගෙන්න තියන්න. ශිෂ්ටාචාර මිනිස්සු කියන්නේ නැද්දත් එපා. සිල් ගන්නවා කියන්නත් එපා. මම පුළුවන් තරම් උත්සාහ කරනවා කාලා කියන්නේ නැහැ. මොකද කවුරුත් මට ලකුණු දෙන්නේ නැහැ. වරදුරු දොස් කියන්නේ නැහැ. ඉතින් මම කරන්න ඕනකමක් නැහැ කියනවා. දැන් අපිට සක්මන් කරනකොට පියවර 7-8ක් ඇඳෝනේ කියලා අපි ඒකට යන්නේ නැවත හිත පිට යනවා. මම නෙමෙයි නිතර. ඒක මගේ චේතනාවක නෙමෙයි ඕකට පශ්චාත්තාප වෙන්න ගත්තොත්. පුළුවන් වේද විචක්‍රම කෙනෙක් ගැන හිතන්න. සක්මන් කරන්න යන්නේ අනේ මට එහා කොනට යනකම් වම දකුණ කරා. ඒක එතකොටම හිත පිට යනවා. ඉතින් හිත පිට ගියාට පස්සේ අයියෝ බලන්නකෝ මගේ හිත වගේ කඩප්පුලි නොකෑමන දාපතර හිතක් නැහැ. හිත පිට ගියානේ කියන හරියට මේ මම පිට ඇරියා වාගේ. මේ දෙක තේරුම් ගන්න බැරි නම් මේ කොච්චර හරි පාර තිබ්බත් යන්නේ පිට. මේක ධර්මතාවයක්. මේක පටිච්ච සමුප්පාදේ. මේක තමයි ගැඹුරම ලෝකේ තියෙන. ඒක උඩ පශ්චාත්තාප වෙනවා. පුළුවන් මේ දෙක නට මේ වීතිකම කියලා කියන කතා කරන්නේ. මේ අලියන කඩලු වකන් නැතුව භූමියන පාරවල් මකන්න බෑ. ඒ නිසා වීතිකම කෙලෙස් වල තියෙන common sense. සාමාන්‍ය බුද්ධිය අපි ළඟ ඇත්තෙම නෑ. most uncommon thing is the common sense කියලා කියනවා. අද මේ ශිෂ්ට සමාජයේ ඇත්තෙම නැහැ. ඒ UN එකට යනකොට මේ පාරේ ඉඳලා බලහන් හිටිය මේ මිනිස්සුන්ගේ වෙලා තියෙන දේ. තනියම කතා කරගත්තා. <laughs> මේ මිනිස්සයා මෙතන හිටියට වෙන කොහෙද ඉන්නේ? මේ බොහොම ශිෂ්ටාචාර බොහොම හැදිච්ච වැඩිච්ච කට්ටිය. ඉතින් ඒක දිහා බලනකොට වෙන මේකත් ලෝකයක් ධර්මානිස් කියලා හිතෙනවා. අර කැලේ ඉඳලා ඇහිලා මේක දිහා බලනකොට ඉතින් මං කිව්වේ ඉතින් අර කැලේ ඉඳලා එන මම බලන්නත් ඕනේ. එහෙන් බැලුවේ නැත්තම් මේ මේකේ තීරුමක් අර සංසන්දනාත්මක වෙන්නේ. අපි වාසනාවන්ත දෙකම කරතේ. දැන් මේ දෙකෙන් කොහොමද ඔබ තෝරගන්න ඕනේ කියලා කවුරුත් එල කියන්න ඕනද අපිට? මේ දෙකම දුන්නට පස්සේ අපි තෝරන්නේ මොකද්ද කියන එකෙන් අපි තේරෙනවනේ. මොකෙද තිය අපි මොකද්ද තෝරන්නේ? යාරේ you go there you are. ඉතින් බලන්න ඕන කෙනෙකුට බෞද්ධ වෙන්න ඕනේ නේ මේ මනුස්සලේ මේ දෙකම තියෙන්නේ කොයි එක තෝරන්නේ? මේ පටිච්චසමුප්පන්න දෙයක්. 100%ක්ම හේතුඵල ධර්මයේදී ඒකෝට අපිට දෙයයන් ආසර බයින්න ඕන එකක් සීලයට බයින්න ඕන එකක් විවස්ථාවට බයින්න ඕන එකක් නැහැ. අපි නේතෝර ඒ ඒ පරාසය දීලා තියෙන්නේ. අන්න එතනදී නිසා භික්ෂුව කියන විදිහට මේ සංසාර බයෙන් ගැලවීමටද මම කටයුතු කරන්නේ. ඒ සංසාර බය දැකලත් මේ කටයුතු කරන්නේ. අන්නේ කටයුතු කිරීමේදී මගේ සම්ප්‍රක්‍මචාරින් වහන්සේලා මාත්‍රිකයකට භාවනා කරන අය මාධ්‍යා කරනදී බුදුහාමුදුරුවෝ මට දෙන උපදේශෙම මේගොල්ලෝ දෙන්නේ තමයි. ඉතින් ඒගොල්ලන්ට ඕන කමක් නැහැ නේ මාව හදන්න. ඒවා ඒ කියනවා ඔබත් භාවනා කරන කෙනෙක් නම් අපි අපි මම කියන්නේ. ඇවිල්ලා අපිට කියයි මොකද කරන්නේ මොකද්ද කියන්නේ මොකද්ද. ජාපියාට බුදුන්ට වගේ සලකන්න එපායි. නැත්නම් අපේ හිත අපිට පෙන්වන්නේ නැහැ නේ කියන්නේ එකක් කරන්න එකක් කියන එක අපිට පෙන්වන්නේ නැහැ. ඒක වහලා කරන්නේ. ඒක තමයි සංයෝජන ධර්ම වලින් කරන්නේ. ඉතින් අපේ සබ්‍රක්මචාරින් වහන්සේලා අපි කණ්ණාඩියකට ගන්නවා. එන්න අපි ප්‍රතිබිම්බය පිළිමිබුව බලනවා ඒගොල්ලෝ හරහා. ඒගොල්ලොත් මේ අවංකව කතා කරන්න දෙන්න ඕන. අපි බලපෑම් කරන්න යන්න අරකයි. ඒගොල්ලෝ අපේ කෙරේ දක්වන ආකාරය. ඒකෙන් අපිට අපිට උකහා ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ කන්ටෙක්ස්ට් එක. මේ මිනිස්සු මට මේ පෙන්වන්නේ මම true to type කියන දේ කරන කරන දේ කියන කෙනෙක්ද එහෙම නැත්නම් මේ මවාපෑමක් කරන මිනිස්සු ඉඳද්දී හැබැයි කරන්නේ මට ඕනේ. අන්නේක කියන්න පුළුවන් කල්යාණ මිත්‍රයෙක් හම්බුත් බුදුන් හම්බුණා. ඒ ඩොනොමිනිස් නැතුව කියන්නේ. අපිට එහෙම නැහැ. මොකද හේතුව අපි එහෙම කිව්වොත් තරහයි. ඔබට වැඩක් නැහැ මගේ ජීවිතයෙන් කියලා. අන්න එක හදාගන්න පුළුවන් නම් අපි කොච්චර නිහතමානී වෙන්න ඕනද කියලා හිතන්න. අපි කොච්චර අහිංසක වෙන්න ඕනද කියලා හිතන්න. අපිට අහිංසක වෙන්න බෑ වයසට යන්න. අහිංසක වෙන්න බෑ ඉගෙන ගන්න ඉගෙන ගන්න. අහිංසක වෙන්න බෑ කියක් හරි හම්බෙන්න හම්බෙන්න හම්බෙන්න. ලාභ සත්කාර සම්මාන ශීලෝක වැඩි වෙන්න වැඩි වෙන්න අපි මොකද්දෝ රකින්න හදනවා. ඒ රකින්න දේ නෙවෙයි සංයෝජන ධර්ම අපිට පේනවා. ඔක්කොම සංයෝජන ධර්ම වැත්තක දාලා කුණු බාල්දියට දාලා අපි ලෝකයේ ඇයිටට පේන්න හදනවා සාන්තුරේක් වාගේ. ඉතින් අපි වෙන්නේ මොකද්ද අන්තිම අපිටම අපි රවට්ට ගන්නවා. මේ සංයෝජන ධර්ම පැත්තෙන් බලනකොට අපිට රවට්ට ගන්නවා. හැබැයි අපි විවෘතව කියලා තියෙන ඔක්කොටම අනේ කර්ම කරලා අපි ඒකට භාවනා කරන අය මගේ වැරද්දක් දැක්කොත් හරි ඇහුවොත් හරි සැකීරොත් හරි සුදුසු වෙලා බලමට කියනවා. මා දැක්කොත් මම හදාගන්නවා. ඔක තමයි විවස් සමාදන් වෙලා අන්තිමට සංඝයාට දෙන්නේ දිත්තේනවා සුතේනවා පරිසංකායවා වදන්තු මං ආයත්මන්තෝ පසන්තු ප්‍රතිකරිස්සාමි. අනේ අවත්‍ය අපි එකට මාස 3ක් ජීවත් වෙනවා. අහුවා නම් දැක්කා නම් සැකකිරුවා නම් මට කියන්න. මේ මා දැක්කොත් මම හදාගන්නවා. ඉතින් ඒක බුදුනේ පඬිසාරට කියනවා ඊට වැඩි ශිෂ්ටාචාරයක් තියෙනවා කියලා ලෝකේ. අපි නන්නාඳුන කෙනෙකුට පැවරුමක් දෙනවා. කියලා හෝ ඇඟින් ගන්නවා දැක්කනම් ඇහුවනම් සැකීතනම් මට කියන්න මොකක් මා සංගෝචන ධර්ම කියන ගැඹුරු තේරුම් ගන්න තරම් ගියේ කෙනෙක් ඔයත් ඒ පාරේ ඉන්නේ කර්මා කළා කියන්නේ. ඒතකොට බුදුහාමුදුරෝ එයා වෙනවනේ මම. ධර්මයේ එයා වෙනවනේ. එයා මමයි යාපත් කරන්නේ. නැත්නම් යාට මට සැක නැතුව කියන්න පුළුවන් ඒ විශ්වාසයක් අපි දිනා ගන්නවා. ඉතින් විශ්වාස පරමඥාති. ඉතින් ඒක ගන්න තමන් භික්ෂුවක් වෙනවද නැද්ද කියන එක මේ කර්ම වාක්‍ය හතරක් කියලා කරන උපසම්පදාවේ සියන්නිකායද රාමඤ්ඤනිකාය අමරපුරනිකායද මහායානද කියන එක නෙවෙයි. අපි භාවනා කරන්න නැතර අපි කොච්චරක් ඒ අවසාන එල්ලෙට යන කමන්ට අපිට ආදාසියක් වෙනවද කියන එක දැනගන්න එක සබ්‍රහ්මචාරී සමජීව බ්‍රහ්මචාරී රකින්නන් කියලා අපි කියන්නේ. ඉතින් මම ඊට කතා කරනකොට කිව්වේ ඉස්සල්ලා කිව්වේ භික්ෂුව කියන එක 1956 ඉස්සල්ලා එහෙම නැත්නම් මේ පන්තිගෙන බුද්ධ ජයන්තිට ඉස්සෙල්ලා ඒ දේ කරන්න පැවිදි වෙන්න ඕනේ අරණ්‍යගත වෙන්න ඕනේ මුළු ත්‍රිපිටකයම දැනගන්න ඕනේ හොඳටම සීලවන්ත වෙන්න ඕනේ ඒ වුණත් සමතේ විතරයි කරන්න පුළුවන් කියන පහක අපි කාලා හිටිය ලංකාව සමස්තයක් වගේ. අද නෑ. අද මෙතනදී මම විතරනේ පැවිදි වෙච්ච කෙනෙකුට. ඔක්කොමලා කතා කරන්නේ වීතික්‍රම කෙලෙසොත් නෙවෙයි පරිවෘත්තානෙවෙයි අනුසය කෙලස් ගැන කතා කරන ජීවිවද ඉන්නේ. පැවිද්දෙක් කවද්ද මේව කතා කරන්න කියලා බලන පැවිදි සමාජයක තිබිලා මං ගිහිල්ලා බලන්න ගියා UN එකේ කවුද මේ ප්‍රශ්න ගොඩක් තියෙන ඔක්කොම කතා කරන මේ මේකට උත්තරේ මොකක්ද කියලා කතා කරන්නේ එක්කෙනෙක් අක්ක බෝධි විතරක් කතා වෙදී කිව්වා තේරෙටම උත්තරේ සති සම්පදන්නේ කියලා අනික කාටවත් මතක නැහැ මහා ලොකු යෝජනා ගේනවා කතා කරනවා සති සම්පදන්නේ කවුට් කරන්න ඕනේ මට කරත හැකියි තමන් වශයෙන් කරත අන්නේ දේ කිරීමේදී අද ඒ සඳහා අපකප වෙච්ච ආගමික නායකයෝ මොනවදෝ වෙන කොන්ත්‍රාත්යක් කරා. ඒක දොස් කියන එක නෙමෙයි අපේ. මම ගිහි කාලේකට දොස් කිව්වා. තමන්ට පුළුවන් මම පැවිදි කියලා හිතාගෙන. කොහොමද මම පැවිදි කියන්නේ මම සංසාර බය කියලා ඉන්න කටයුතු කරනවා. සංසාර බය දාන. ආන්නේම කටයුතු කරනවා නම් ඒකේ ලකුණ තමයි අභිනිෂ්ක්‍රම. අතහැරීම. අනේ අතහැරීම කරනකොට අපිට හොඳ ඒකට පෙරමග ලකුණක් හම් වෙනවා. ඒ වගේ අබිනිෂ්ක්‍රමණය කරන්න කැමැති එවැනි වාතාවරණයක් ඇති චින්තනයක් ඇති කට්ටිය එකතු වෙනවා. ඒකෙන් තමයි තේරෙන්නේ මේ රැස් කරන පිරිස අතරේ අස් කරන කට්ටියකුත් තියෙනවා. මේ ඉතන මේ සභාවේ ඉන්න ඕනම කෙනෙකුට වැඩිය මිනිසුන්ගේ හොඳ ගුණය තියෙනවා. මේ සමාජයේ පෙන්වන්නේ ඒක නෙමෙයි ජනමාධ්‍යයේ පෙන්වන්නේ ඒක නෙමෙයි ජනමාධ්‍යයේ පෙන්වන්නේ මේ රැස් කරන පැත්ත විතරයි. අස් කරන පැත්තෙන් කතා කරන්න ගත්තොත් අපි හිතනට වැඩිය අනාථපිණ්ඩික සිටුමාලා අද ඉන්නවා. විසාකාවරු අද ඉන්නවා. මම දන්නේ නිසන්වන පැත්තෙන් බලනකොට අදාහ ගන්න බෑ. අදාහ ගන්න බැරි තරම් මිනිස්සු Tamanට බැන්න කරන කෙනෙකුට හරි උදව් කරනවා. කොන්දේසි විලහිට උදව් කරනවා. ඒ කියන්නේ ජන සමාජයේ මේ වගේ දේවල්ට උදව් කරන පිළිස උදව් කරන ගතිය අපි හිතනට වැඩි වෙන්නේ. ඒකත් ඉතාමත්ම සංවේදී මුස්ලිම් මිනිස්සු අතර කතෝලික මිනිස්සු අතර Hindu මිනිස්සු අතර අපි හිතනට විශාල පිරිසක් දැනටමත් විපස්සනා භාවනා කරනවා දැනටමත් ධර්ම පිළිබඳ ලොකු අවබෝධයක් තියෙනවා අපි හිතන එක සිංහල බුද්ධ ධර්මයට අයිති කියලා. විශේෂයෙන්ම ආනන්ද කොළේජේ කට්ටිය. ඔයලද. ඔව් ඒක කියන්න එපා මොකද මම නම් ඒවත් සම්පූර්ණ. නෙමෙයි කියලා ඇත්තට මම මේක අපරාධ මේ හොඳ ලස්සන බණක් සවුතු කරනවා. නිකන් අහකට ඉඳලා කවුද නිකන් මෛත්‍රික දොස් කියන්නේ. නෑ මම කියන්න හදන්නේ අපි හිතනට වැඩි විශාල පිරිසක් ඉන්නවා. දුවට කිට්ටු නැචර කරලා බැලුවොත් මිනිස්සුන්ට තියෙන හොඳ පැත්ත. අපි කොයි ළමයා දිහා බැලුවත් ඒ ළමයා හොඳ පැත්තනේ අපිට පේන්නේ. අලිපැටිය දිහා බලන්නේ. කොච්චර ලස්සනද කියලා උන්ගේ හැසිරීම. ඉතින් ඒ ගතිය අපිට දැක ගන්න බැරි අපිට අලිපැටිය පේන්න බැරි. අපිට පුරුදු ඇතුමක් වෙන්න බෑ. වෙලිලා බැලුවොත් මට පේනවා කිසිම මේ සිංහල බුද්ධහම ඕනේ ඕනම රජේ නිලධාරියක් වුණ පිටරට කෙනෙකුට හරි ගිහිල්ලා අවංකව කතා කරොත් ඕන කෙනෙක් උදව් කරනවා. කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ මොකද හේතුව අපේ හොඳ ටික එළියට එනවා. අපි මනස විශ්වාස කරනවා. විශ්වාස කළා මෙන්න මේ වැඩි වෙන්න ඕනේ කොහොමද කරන්නේ කියලා බණී මනස බැන්නන ගන්න වැඩි වෙන්නේ කොහොමද කියලා කියලා දෙනවා. ආන්නේ විදිහට අභිනිෂ්ක්‍මණය කරන පැත්තෙන් බැලුවොත් ලෝකෙ දිහා එම අතහරින ගතිය සහ අතහරින ප්‍රතිශතය වෙනවා. ඒක හැම වෙලාවෙම උනන්දු කරවන සුළු. අපි එකතු කරන පැත්තෙන් බැලුවොත් අපිට හතුරු වැඩි, රණ්ඩු කරන පැත්ත වැඩි, දිනන්න තියෙන පැති වැඩි, අපේ හැකියාවට වැඩි අපි බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු සුළු. දැන් ඔක්කොටම බෙදෙන්නේ මොකද්ද න්‍යාය ධර්මයකට අනුව. මේ කොට තමයි හම්බෙලා තියෙන එකට සතුටු වෙලා ඕකත් කාට හරි දෙන්න බලවන්න. එතකොට එන්න පටන් ඉතින් ඒ ටික අහුවෙන්නේ වීතික්‍රම කෙලෙස් වල නෙවෙයි පරිඋත්ථාන කෙලෙස් වල. පරිඋත්ථාන කෙලෙස් කියලා කියන්නේ අපි හිතට ක්‍රියාවත් නොවුනට හිතේ අප අපේ හිතේ ඇතුලේ පැහැව පැහැව තියෙන නැත්නම් වරින් වරින් වල ගොජ දාන වරින් වල ගොජ දාන කෙලෙසුත් සබාව. ඒක සාමාන්‍යයෙන් අර පරිඋත්ථාන කෙලෙස් කියන රාමුව අයින් කරන්නේ නැතුව බලන්න බෑ. තාම එතකොට අපිට ඒක ඊට යට තියෙන සංයෝජන ධර්ම හෝ අනුසී ධර්ම ගැන අපිට කතා කරන්න මේ ටික සුද්ධ කරගෙන යන්න. ඒ නිසා අපි හිතේ චිත්තක්ෂණයක් හිතනවා කියලා හිතන මුළු ජීවිතේම ගියත් ඇහැට දාලා අරණ්‍ය ගත වෙලා භාවනා කරන පූර්වාදර්ශය නෙවෙයි මම කියන්නේ. ඒක චිත්තක්ෂණයක් තියෙනවා අපිට මේ දේවල් ඔක්කොම හදා බෙදා ගන්නකොට මේක මානවයට අයිති දෙයක් නෙවෙයි. මගේ දේ මම කරනවා යුටිලිටි වැලිය විතරයි මම ගන්නවා. බේසික් නීඩ්ස් විතරයි. මූලික අවශ්‍යතාවන් විතරයි. ඉන් එහාට මම බැදගෙන පොඩි බැනගෙන කණ්ඩ යන්නේ බෙදා හදා ගන්නවා කියන අදහස આવොත් අපි ඒක මුත්‍ත්‍ත්වේ දකිනවා. අපි ඒක අත්තමක් දෙනකොට දකිනවා. අපි කොළදිමේදී කොළපාගෙනකොට දකිනවා. මල ගෙදරක දකිනවා. කවුරුත් ඇවිල්ලා බට්ටියක් ගෙනත් දානවා. කවුරුත් මල බඳ ගන්නවා. මුත්‍ත්‍ත්වේ කියනවා කාටවත් දෙන්න ඕන. මුත්‍ත්‍ත්වේ දිහා ගෙදර මනුස්සයෙක් විතරක් නෙවෙයි අන්නේ ගතිය සාංගික දානෙත් එක තියෙනවා. අන්නේ ඒකෙන් හැදිච්ච සංස්කෘතියක් අපිට තියෙනවා. දැන් තමයි අපි මේ යට කොට බැඳගෙන අපේ කොටහ වෙන් කරගෙන කටයුතු කරන්නේ. ඉස්සර කුරුල්ල කනකොට ගොඟරේ ඒ මනුස්සයා කියන්නේ මගේ නොකා යායම කා. කුරුල්ලන්ට ගලක් ගහලා එළවන්න කියන්නේ මගේම නොකා යායම ගිහලා කාපන්. උ නොකා ඉන්නේ. මම නැතිලා උ කනවා. ඉහළ ගෝයන් කපනකොට කුංචි කණටියක් ඉතුරු කරනවා කුරුළු පාළුව කියන. කොහෙන් ගන්නේ? දැන් වගේ කිමිකල්ස් ගහලා. බෙහෙත් ගහලා දීපුවොත් කාපු කාපු වරම්පරාම කුරුළු ඉවරයි. මගේ නොකා යායම කා. ඉතින් ඒ වගේ ගැතියකට අපි එනවනම් මේ රටේ මේ ඇමරිකාවේ 1% මිනිස්සු ගාව තියෙන සල්ලි ප්‍රමාණය ගත්තොත් මේ මුළු රටම ඇමරිකාවේ ජනතාවේ 50ක සල්ලි තියෙන 1% මිනිස්සු ගාව. ඒ මිනිස්සු බුදියන්නේ සල්ලි වලින් හදාගත්ත කොට්ට උඩ. ඉතින් තියන්නේ බුදියන්නේ මෙට්ට උඩ. නින්දයක් නැහැ. සල්ලි වල නින්දයක් නැහැ. පුළුන් තියෙන පැනින්ද? මේ ආදායම් බද්දට අහුවේ අනම්මනද. අර තව කොටසක් ඉන්නවා උලා කකා. අනික් අයට වෛර කර කර. මේ සමාජය හරහා විදලා යනවා නම් ආර්ථිකය හොඳටම ඇති. ඒක WHO හොඳටම කියලා තියෙනවා. රටේ නිෂ්පාදනය කරන ලෝක නිෂ්පාදනය කරන ධාන්‍ය රටට ඇති. 40% පාවිච්චි කරන්නේ ඇල්කොහොල් වලට. ඊට පස්සේ 100 ගාණක් මොහොතට විසි කරනවා. මිල මිල සමතුලනය කිරීම සඳහා. ඒකල මවාගත්ත ආහාරීකතාවයක් මවාගෙන වැඩි කරගෙන යනවා. ඉතින් බුද්ධිට්ටුක ඒක නෑනේ. මලබතක ඒක නෑනේ. අත්තමත් වෙනකොට ඒක නෑනේ. ආන්නේ ක්‍රමයට යන්න මනුෂ්‍යයන් තුළ මේ හදා බෙදා ගැනීමේ සංකල්පය තියාගෙන හිටියනම් ඒ මිනිසුන්ට පේනවා මේ මේ හදා බෙදා ගැනීමම මෙලව පවතින නිවනක් වගේ. පුද්ගලිකව සමාජල කරන නිවන නෙවෙයි මෙලව පවතින නිවනක් අපි විශ්වාස කරන ජීවිතය. ආනේ මට්ටමට යනකොට අපි කියන්නේ භාවනාවේදී පරිඋත්තාන කෙලස් කියලා. අපි ඊග ඇතරිය කියමු. අපි තාම වැඩිමතර වාඩි වෙනවනේ මෙතන. වාඩි වෙලා ඉන්න අවස්ථාවක් හිතන්න. අපිට ඕනේ නෑ අතීත අනාගතේ. අපිට ඕනේ නෑ ගෙදර දොරේ. අපි මේ ඉන්න කය ගැන හිත තියාගෙන. එimhe හිත තියාගෙන ඉන්න ගියාට මේ සැප දුන්නට මේ කොටයක් උඩ වාඩි කරලා ලස්සන හිටපන් කියලා කිව්වට මේ හිතේ හැටි බලන්න ඕනේ. විදේම අතීත දේවල් අවශ්‍යයි. වැඩිම අනාගත දේවල් අවශ්‍යලා ඒ අතීතයට අනාගතයට බැන බැන ජීවත් නැමේ දීපු සැප ඉන්න ගන්න බෑ. ඉතින් අපි ඒකට ආත්මයක්ම වල ඒ දේවල් වලට ඒවට බැන බැන ජීවත්. ඒකට මනස ආත්මයක්ම වල. අර නිසයි මට හිත තියාගෙන බෑ. අසවල් දේ නිසයි මට හිත තියාගෙන බැරි කියලා ඒව ඒවට පණ පොවනවා. පණ පොවාගෙන කියනවා මේ මම අහිංසකයි අප්පා මට මොකුත් කරන්න දෙයක් නෑ බලන්නකො මගේ හිත අරකට ඇවිල්ලා ගියා. මේකට ඇදලා ගියා කියලා ඇදලා කියන දේවල් වලට ආත්මයක් ආවා. ඉතින් ඉබේම Tamanටත් ආත්මයක් ඇවිල්ලා ඉතින් මේ හිත පිට යන්නේ මම කියලා දැනෙනවා. හිත පිට යන එකක් තියෙන හිත පිට යවනව නෙමෙයි. යවනවා නම් අපි අත පිට අතත් යන මේ ෂොක් එකේ කොටයක් උඩ වඩලා ඉඳ ගන්න ඕන එකක් නැහැ නේ. යවන්න ඕනේ නැති වුණත් මේ යන ගතිය අපි මගේ කියාගත්තොත් මම කියාගත්තොත් මගේ ආත්මය කියාගත්තොත් අපි වෙනවා පෘථග්ජනයි. ඒක මම නෙවෙයි, ඒක මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙමෙයි හේතුඵල ධර්මයක් ඔබ කරපු දේවල් වල හැටියට තමයි හිත විවේක වෙන්න දෙන්නේ. හිත අතීතයට යනවා අනාගතයට යනවා. ඒක ධර්මතාවයක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් ආර්යය කියලා කියනවා. ඉතින් සමහර චිත්තක්ෂණ අපි ආර්ය ගාමී ගන්නවා. සමහර චිත්තක්ෂණ අපි උත්තරන භාවිතය යනවා. ඒ කියන්නේ මේ හිත පිටියම් පිළිබඳ තැවෙන. හිත පිටියම් පිළිබඳ කතන්දර ගොත. හිත පිට යාම පිළිබඳව එක එකනාට දොස් පවරන ගතිය තියෙනවා. ඒ ඒ හිත පිට යාමට හොයන හේතු කාරණා පෘ탁 පෘ탁 වෙන කෙනාට පෘ탁ජනය කියලා කියනවා. විවිධ කාරණා හොයනවා මගේ හිත පිට යන්න මගෙන් පිට වෙන කෙනෙකුට පවරන. ඒක අනිත් පැත්ත තමයි නෑ මගේ හිතේ තියෙන නපුරුකම කියලා මම මගේ හිත කියන්නේ. ওই දෙකම නැති එකක් ගැනයි මම මේ කතා කරන්නේ. හිත පිට යන්නේ ඒක අද්දුරු ප්‍රත්‍යක්ෂය. ඒකට පශ්චාත්තාප වෙන්න පුළුවන් කොට නැති වෙන්න පුළුවන්. ඉතින් බුදුහාමුදුරුවෝ වෙන්න එපයි කියලා. අපිට කියන බුදුහාමුදුරුවෝ මේකට බෑනේ අප්පා. අපි පශ්චාත්තාප වෙන්න කියන අපිට තියෙන සදාචාරාත්මක වාක්‍යය. ඒ නිසා පශ්චාත්තාප වෙන එක තමයි සදාචාර කට්ටිය ගැටි කියලා මම පොඩ්ඩක් මූණ අට කරගෙන එන කාටි සොම්පිටේනේ වගේ ඉඳගෙන භාවනා කරනවා. භාවනා කරනකොට තින් බොහෝ ඒ සන්තෝෂයක් ආවොත් එහෙම වැරදිලා වගේ. අර දුෂ්කර ක්‍රියා කරන බුදුහාමුදුරන්ගේ ඇඟ වගේ තියෙන්න ඕනේ කාපි මූණ. පැහැදිලා තියෙන්න බෑ. මේ දෙයට දෙවන්නේක් නැහැ. මේ දෙයට දෙවන්නේක් නැහැ. දුන්නට මේ සැප ගන්න බෑ. ඉතින් අපිට හිතෙනවා ඇත්තට මේක ගොඩාක් වුණ කරන්න ඕන එකක් කියලා. නමුත් මම කියනවා පූසෙද්දී හැබලන්න උච්චර සැපෙද්දී ඉන්නේ කියලා. පින්නන අපිට ඉරියව පවත්තන හැටි රජ රජකෙදරක ඉන්න පූසා රජුරුවන්ගේ සිංහාසනෙ ගියත් රජුරුව චික් කියන්නේ නැහැ කියනවා. බල්ලෙක් කියවනකො පයින් ගහලා එළවනවා අලුත් සිංහාසනෙට නගින්න එනවා කියලා බල්ලට ගහලා එළවනවා. බල්ලට සිංහාසනේ උරුම නැහැ. පූසෙක් නැගකට මොකද ඌ හැම වෙලාවෙම පෙන්නනවා ඔය ඉදුම් ඊට පාසුකම කියන්නේ. ඉතින් ඒ නිසා අපි අපේ සතිපාසල පොත් ටික ලිව්වා මම වචන 20ක් දෙකේ හැල්මට ලිව්වා ඒ වෙලාවේ බුදුම ගැම්මක් ආවා. පස්සේ කිව්වා ඕම ලිව්වට හරියන්නේ නැහැ. ඉංග්‍රීසියට දාන්න ඕනේ දෙමළට දාන්න ඕනේ. ඉංග්‍රීසියට දාලා හදලා දුන්නා දෙමළ දාන්න ගත්තේ මේ සිවා. අධ්‍යාපන පාරමිතිය මේ ඔෆිෂියල් ට්‍රාන්ස්ලේට් කරනවා. මම දන්නේ නැහැ. මේ මිනිස්සු ඇටගෙන ඉවරලා මේක ට්‍රාන්ස්ලේට් කරාට පස්සේ අපි ඔක්කොම ඉතලා සාකච්ඡා කරා. මේ සාකච්ඡා කරනකොට ඒ ප්‍රොෆෙසර් ලක්ෂ්මන්ට දෙන්නේ කියලා තුනේ නැහැ. ආවේ නැහැ ඉතින් එනකන් අපි එකතු වෙලා ඉන්නවා මේ සාකච්ඡා. ඊට පස්සේ මේ තාරමට කතා කරලා ස්වාමීන් වහන්සේ ශිවාට කියන කතාවක් තියෙනවා. ඊවා කියන්නේ ට්‍රාන්ස්ලේට් කරපේ කරනවා. මේ දෙමළ මනුස්සයා. ඉංග්‍රීසි සිංහල දෙමළ තුනම එක ගානට පුළුවන් මනුස්සයා. එයා කියනවා මේ මම අද උදේ මේ ගමනට එන්න හදනකොට අපි නෝන කොහොමඩක්වත් කැමති නැතුව මම මේ යනවා මොකද මට එන මයිග්‍රේන් එකක් එනවා ආපහු ගෙදර ඔක්කොටම ඇතුළට වෙනවා ඒ නිසා මම කොහෙත් යන ගමන අද ගමනට උදේ පාන්දර නැගිටලා ඒකුත් හදලා දීලා ඇනුවොත් මැදලා සිවා යන්නේ කියලා කිව්වා. මාසේ දන්නවද ඇයි කියලා. මම දන්නේ නැහැ. සාචේ මාර්තු මාසේ මගේ පුතා ප්‍රසවාදී ක්‍රොස් ෆයිරින් එකට අල්ල මලා. යා දොස්තර කෙනෙක්. ඉතින් මේ මාසේ මම ඔළුව ගහගෙන ඉන්නේ මට නිතර මතක් වෙනවලු පුතා. දෙමළ සරි ආදරේ දරුවන් හරි ආදරේ. ඉතින් ඒ නිසා මේ මාසේ මම ෆුල් ડિප්‍රෙස් මාසයක් මම. ඒ නිසා ගෙදර ඔක්කොටම මයිග්‍රේන්. ඉන්නම අප්සෙට් එකේ. නමුත් මම දන්නේ මේ උපහාසකේ මේ සතිය බලනකොට මේක මට කරන්න පුළුවන් කියලා හිතුණා. වචන විශ්ව පරිවර්තනය කරනකොට මගේ හිතේ තියෙන ඔක්කොම ලෙඩ ගියා. රචනය කරලා පරිවර්තනය කළා බාල පුතාට දුන්නා. ඉතින් තුල තාත්තනි තාත්තගේ දෙමළ භාෂාව නෙවෙයි මේක තියෙන්නේ. ඒක ධම්මජීව හඳුක කියපුවා නෙමෙයි පරිවර්තන කරන්නේ මට හිතුනේ මම පරිවර්තන මට දැන් හොඳට සතිය තේරෙනවා. දැන් ස්වාමීන් වහන්සේ මගේ අර මාර්තු මාසේ තියෙන බයත් නැහැ. මට මයිග්‍රේන් එකක් නැහැ. සං ගෙදරට සන්තෝෂයි දැන් නෝන බුද්ධහමට යනකොට කැමති නැති. ඉතින් අර සතිපාසල පරිවර්තනය කරපු වෙලාවේ වෙනසක් වෙන්නේ. මම කරන්නේ මම ස්වාමීන් වහන්සේ ජනේලෙ ඒක ඇරලා අලපු ගෙදර පුෂ දිහා බලයි. ෂුබෝම සැපසේ තමයි ඉන්නේ. නෝනට පොඩ්ඩක් සැකයිලු මොකද අල්ලපු ගෙදර බලන්නේ. හැබැයි හැබැයි මම බලන්නේ අල්ලපු ගෙදර නෝනා නෙවෙයි ඌෂතිය. ඌෂ බලන්න කොච්චර සතියින්ද ගත කරන්නේ කියලා කියන්නේ හිතපු ඔක්කොම හිනස්සන මනුස්සයා අර වෙන්නට ෆුල් ડિප්‍රෙෂන් එකේ ඉන්න මනුස්සයා. එසා පෝසා ගැන ශිෂ්ටාචාර සති. උදියා බලන්න ඔය මොන જાති තිබුණත් කොච්චර සන්තෝෂයෙන් ඉන්නවා. අපිට බුද්ධෝත්පාද කාලය ලැබිලා තියෙනවා. manussත්ත්ව පැටලාපේ ලැබිලා ක්ෂණ සම්පත්තිය කියන ඉඳගත්තාම ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් ගතිය තියෙනවා. සද්ධර්ම ශ්‍රවණය තියෙන සත්පුරුෂ සංසියන තියෙන අවශ්‍යන පැවිදින්නත් පුළුවන්. ඔය හයම ලැබිලත් අපි කොච්චර කනගාට වෙන්නේ. මෙව නැති අබුද්ධෝත්පාද කාලෙක ඉපදුනා නම් මෙව නැති අපි මිනිස්සෙක් නොවිලා ඉපදුනා නම් ක්ෂණ සම්පත්තිය නැතුව හැකන ජීව ආසේ කොර වෙලා අන්ධ වෙලා ඉපදුනා නම් සද්ධර්මයක් නැහැ වුණා නම් සත්පුරුෂෙක් නොදැක්කනම් පැවිද්ද කියනක ලෝකේ නැතිුණා නම් ඒත් අපි ජීවත් වෙනවා. මොනතරම් අන්ධකාරද කියලා බලන්න. ඉතින් අපි කොයි වෙලාවෙද මේ ටික සතුටු වෙන්නේ කියලා බලන්න. ඒ ඔක්කොගෙම කෙලකමිනීමක් නේ අපි මේ වගේ තැනකට ආව හොඳට පත්තල වාඩි වුණා. වාඩි වෙලා අපි මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා සතුටු වෙනවා. අපිට හිතනනේ සතුට අසාධාරණයි. සතුට වෙන්න රූප බලන්න එපායි ශබ්ද අහන්න එපායි ගඳ බලන්න එපායි රස බලන්න එපායි පහස ලබන්න එපායි මේ ඉඳගෙන ඉන්නවා කියන එක සතුටක් කියලා ඒක මම විතරක් නෙවෙයි මගේ හිතත් අතීතයට දුවනවා අනාගතයට දුවනවා පැදුරටත් නොකියලා පණායන. මේක කවුරු හරි තීරුම් අරගත්තොත් මේ ගිහි ගේ ඉඳලා අභිනිෂ්ක්‍රමණය කරන්න තු ඉන්න ගේකට වැඩිය මේ වගේ තැනකට ඇවිල්ලා මේ කයේ හිත පවත්තන්න හදන එකත් අභිනිෂ්ක්‍රමණයක්. එතකොට පැමිණෙන හැමදේම ඊදරස ජීවිතයට වැඩිය හොඳයි කියන එක තීරුම් ගන්න තීරුම් ගත්තා නම් මම හිතනවා මගේ කතාව සාර්ථකයි. ඒක තීරුම් ගන්න අමාරුයි. ඒකෙන් ඔච්චර රව කරලා ආවා මෙතන භාවනා කරන්න භාවනා කරුවට ඒක දැන හිත හිටින්නේ නැහැ ස්වාමීන් වහන්සේ කොහොමද සතුටු වෙන්නේ කියලා. ඒ හිත හිටින්නේ නැති වෙන බව දැනගත්ත එක. ඊයේ ඊයේ අපි මේකෙදි කරනකොට ඔස්ටි පන්සලේ පොඩි ළමයින්ට කරේ කරලා වයසක අයටත් මම ටිකක් කතා කරලා ඉවරසේ ඒක මහත් එක්ක කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නක් තියෙනවා. මම කියන්නේ භාවනා කරන ඉන්නකොට මගේ හිත කවදාකවත් එකඟ වෙන්නේ. ඉතින් ඒක නිසා වහන්සේ කියන විදිහට සත්‍ය පාත්තනික මම හිතන්නේ හැදෙයි. ඒක නෙවෙයි කිව්ව වාක්‍ය ගොඩකින් කිව්ව ඊට පස්සේ මම තමයි කාරණා දෙකක් තියෙනවා එකක් ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ හිත තැම්පත් වෙයි කියලා කරන සතිය කියන්නේ ඒක නෙවෙයි සතිය කියන්නේ හිත තැම්පත් නැත්නම් නැති බව දැනගන්න තැම්පත් නම් තැම්පත් බව දැනගන්න මහත්ය මොකද කියන්නේ ඉඳගෙන හිත තැම්පත් නැති වෙලාවේ මගේ හිත දැන් තැම්පත් නැහැ කියලා දැනගන්න එක හොඳද නරකද මේ විතර මාතෘකාවක් ගන්න කල්පනා කරනවා දෙකයි tempat නැති බව දැනගන්න එකද අමාරු tempat බව දැනගන්න එකද අමාරු. දැන් tempat එක දැනගන්න එක තමයි අමාරු. මං කොහොමවත් වාහන නැති පාරක ඩ්‍රයිවිං කරන එක ඉච්ච තමයි නෑ. වාහන තියෙන පාරක මිනිස්සු යන පාරක ඩ්‍රයිවිං කරලා හප්ප ගන්න නැත්නම් තමයි වටිනාකම තියෙන්නේ. ඒ නිසා tempat නැතිලා tempat නැති බව දැනගන්න හොඳයි කියලා ඊට මම කොහොමද සතිය කියන එක වර්ණනා ගන්න. සතිය කියන්නේ tempat කිරීම නෙවෙයි. tempat නෑ නැති බව දන්න. විතර දුරේ ඉඳගෙන අවුල් කරගෙන ඉන්නවට වඩා මේ වගේ තැනකට ඇවිල්ලා මෙතන ඉල්ල හිත අවුල් වුණත් විතරට වැඩිය මේක හොඳයි කියන එක අභිනිෂ්ක්‍මණය කියන එක තේරුම් අරගන්න කොච්චර කිව්වත් ගෙදර ඉඳලා එන්නෙම අද දෙන්නම් අද රෝහන් වෙලා තමයි යන්නේ කියලා එනවා. මොන සෝවාන්ද? වලිගේ උඩ වාඩි වුණා. ඉතින් කියන කොට වලිගේ සාදාලා වාඩි වෙන්න කියලා ඒ ඉඳගෙන ඉන්න එකේ සපවත් ගන්න බෑ. ඒ කියන්නේ පරිඋත්ථාන කෙලෙස් වලට වීතිකම කෙලෙස් හොඳයි කියන කතාවයි මම මේ කියන්නේ. මම දන්නේ තේරෙනවා. මේ පරිඋත්ථාන කියලා පැත්තක දාලා මේ එනේන වීතිකම කෙලෙසෙත් එක්ක හැප්පෙන්න ගත්තොත් එහෙම මේ මොකදෝ ආදී. ඉතින් මේ මිනිස්සයා කටුකොහලක ජීවත් වෙනවා. මේක සිද්ධ වෙන්නේ බෞද්ධයට විතරයි. මේක සිද්ධ වෙන්නේ සදාචාරවාදයට විතරයි. මිනිසා හරියම හරි බෞද්ධය ගොඩ ගන්න. ඊට අතහැරීමම සැප. ඊට පස්සේ හම්බෙන දුකත් සැප. පරිඋත්ථාන කියලා තරම් වීතිකම කෙලෙස් බරපතල නැහැ. යම් වෙලාවක අපි හිතමු නැගලා ඉවරෙක නෙවෙයිනේ. යම් වෙලාවක ආවිතම පරිඋත්තාන කෙලෙස් හොදයි කියලා මගේ හිත පිට යනවා පිට යනවා පිට යනවා කමක් නැහැ. මම ඒක දැනගන්න එක මගේ ලොකු ජයග්‍රහණයක්. මගේ ලොකු අහිංසකකමක්. මගේ ලොකු නියතමානිකමක් කියලා තේරුම් ගත්තයි කියලා හිතන හිතක් හිතන්නේ. මම හිතන්නේ ඉතරම අමාරු දෙයක් මම මේ අභ්‍යාස කර දුන්නා කියලා. ආන්න එහෙම ඉන්න වෙලාවක දන්නවනම් මගේ හිත පිට ගියා ඒක ඇත්ත. දැන් මගේ හිතේ ඉන්නේ සබ්දේ. වේදනාවක් හිතේ. නමුත් ඒක නැතුව සද්දින් වේදනාවෙන් හිතවිල්ලෙන් ගලවලා හිත තියන්න ඕනේ මෙන්න මෙතනයි කියලා දන්නවනම් අපි කියන එකට කමටහන තේරිලා තියෙනවා. මේ රත්යදු වෙච්ච හිත දන්නවා. රත්යදු නැති කරන්න මෙතෙන්ටයි ගේන්න ඕනේ කියලා දැන් අපි හිතමු මේ ගේ ගිනි ගන්නවා නම් ඇසෙබල් ග්‍රවුන්ඩ් එක කොහෙද තියෙන්නේ කියලා දැනගෙන තියෙන්න බෑ. ඕනෙම ෆැක්ටරි එක දාලා තියෙනවානේ අදිසියවත් ගෙට ගිනි ගත්තොත් ප්ලේන් එක ෆෑස් ලෑන්ඩින් ගියොත් මෙන්න මේ දොරවල් වලින් යන්න කියලා. නැත්තම් අතවල් ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක කියලා. ඉතින් එහෙම නැතුනොත් මොකද වෙන්නේ? ඒක බඩු එළියට දාන්න උත්සාහ කරයි අනිත් මිනිස්සු හොයන්න පටන් ගන්නේ මුකුත් කරන්න එපා. ඔබ ඉස්සලාම ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එකට ඵලය භාවනා කරන කෙනා තමන්ගේ ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක දන්නේ නැත්තම් ඒක ඕගොල්ලන්ගේ දෝෂ නෙවෙයි මගේ වැරද්දක් කියලා දෙන එක නම් තාම වැඩි කරලා නැහැ. හිත කලබල වුණා නම් කොහෙද කියලා නතර කරන්න ඕන කියන එක දන්නේ නැත්තම් ඒක යෝගාවචරයේ දෝෂයක් නෙමෙයි ගුරුනාථගේ දෝෂයක් කියලා පන්සිවාසී කියනවා. මම නැවතත් කියනවා යම් වෙලාවක හිත කලබල වුණා. යම් වෙලාවක හිත මන්ට ඕන තැනක නැහැ. ආන්නේම ඉන්න වෙලාවක Tamanට තේරුණා නම් දැන් මං ඉන්නේ නන්නත්තර වෙලා කොතනද යන්න ඕනේ තැන කොතනද මූල කර්මස්ථානය කියලා කොතනද ക്ഷേම භූමිය කියලා දන්නේ නැත්නම් තාම බහන පටන් අරගෙනවත් නැහැ. එවිදිනකොට දැනගන්න ඕනේ හිත පිටිගියොත් කොයි දේශිත යන්නේ. ඉඳගෙන ඉන්නකොට දැනගන්න ඕනේ හිත පිට ගියොත් කොයි දෙයක තියන්නේ. බත් කනකොට දැනගන්න ඕනේ හිත පිට යනවාමයි ගියොත් කොයි දෙයක තියන්නේ. නානකොට දැනගන්න ඕනේ හිත පිට යනවාමයි යට ගියොත් කොහෙද තියන්නේ. එහෙම නැත්නම් දත් මදිනකොට මොනවා හරි කරනකොට හිත පිට ගියොත් තියන්න ඕන තැන දන්නේ නැත්නම් කමටහන් ලැබිලත් නැහැ. කිසිම දෝෂයක් නැහැ. ගෝලයාගේ 100 100ක් කරදු මේ පඬිස්සංශේ මේ ලෝකෙම ඉන්න විපස්සනා ගුරුවරයෙක් කියලා මම වඳින්නේ ඌවට. ලෝකේ ඕන කෙනෙක් වැරද්දක් කළොත් ඒ සංශේ බාර ගන්නවා. භාවනා ශේෂ්ඨ කරන ඕනම කෙනෙක් වැරද්දක් මගේ වැරද්දක් මොකද මම කියලා දෙන්නේ නැහැ. ඒක කියලා දෙන්න ලක්ෂ වාරයක් කියන්නේ කියලා අපේ ලොකු සංශේ කියනවා කදාකත් මසුරු වෙන්න එපා. ආයෙත් කියලා දෙනවා. දැන් අපි ඒ හිත දන්න කෙනෙක් හිතමු මම දන්නේ නැහැ මං කිව්වට ඔක්කොම මේක තේරුම් ගත්තද කියලා. කාට හරි මෙතන ඉන්න එක්කෙනෙකුට සියල්ලටම හිත පිටිගිය බව දැනගත්තාම හිත ගෙනල්ලා තියන්න ඕනේ මෙන්න මෙතනයි කියලා දන්නවනම් ඒ ඒ ඒ විකල්ප දෙකම තියෙන දැන් හිත පිට ගිහිල්ලා පිට ගිහින් නැත්නම් දන්න. එයා දන්නවා නික්ලේශිතන කොහෙද කියලා. විරජතන කොතනද කියලා. අශෝකතන කොතනද කියලා. අශෝකං විරජං ඛේමං ඒතම් මංගල උත්තර. මේක දැනගත්තට පස්සේ අපි දැන් මේ යෝගාවචරයට අභියෝගය තියෙන මගේ හිත පිට ගිහිල්ලා පිට ගිහිල්ලා බව දන්නවා. හැබැයි මම දන්නවා මගේ ඉරියව්වට හිත ගන්න ඕනේ කියලා හිත පිට අපව ගත්තා කියලා හිතන්නේ. පිටිගිය හිත නැවතත් කරදරයක් සහිත හෝ නැතුව තමන්ගේ ඉරියවට ගත්තා. ඉඳගෙන ඉන්නවනම් ඉඳගෙන ඉන්න ඉරියවට. ඇවිදිනවා ඇවිදිනවා. මෙන්න මේ ගත්තට පස්සේ අර වෙච්චිය ගැන පශ්චාත්තාප වෙන්නේ නැත්නම් සංයෝජන ධර්ම හතම කැපෙනවා. පිට ගියේ ගියේක ගැන නාභිවන්දති නාබිනෝ නාජෝස තිත්තති නාන නාබිනන්දති න අභිවදති නාජෝස තිත්තති. පිට ගියේක ගැන අභිනන්දනය කරන්නෙත් නැහැ වචන කතා කරන්නෙත් නැහැ. පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. අපව ගන්න තියෙන එක බලන ගත්ත ගත්ත බව ගන්න. ඒටි බුදුජානකම්සේ මේ සත්‍ය සංයෝජන වාසේ මධුපිණ්ඩික සූත්‍රයේ කෙලින්ම සඳහන් කරලා තියෙනවා. හිත පිට ගියා නම් ඊයේ ගැන කතා කරන්නත් එපා, පශ්චාත්තාප වෙන්නත් එපා, අභිනන්දනය කරන්නත් එපා, අභිවදනය කරන්නත් එපා, තහින්ක ගන්නත් එපා. ඊයේකට එක ඉවරයි. දැන් ආවනේ අලුත් ජීවිතයක් පටන් ගත්තා ඔය කරන්න පුළුවන් නම් ඔය තාමත්ම ගැඹුරු මේ කියලා දෙන්න බෑයි කියන යට්ටම තට්ටුව කෙලෙස් වල අපි දැනගත්තා උත්තරේ පැත්තේ. ප්‍රශ්න පැත්තේ නම් හතක් තියෙනවා. සංයෝජනවලම හතක් තියෙනවා. ඉස්ලාම රාගයේ පිටබඳ භව රාග සංයෝජනයක් තියෙනවා. අපි දන්නේ නැතුව අපි ಜಾතිය පවත්තන්න, වර්ගය පවත්තන්න අපි නම් කැමැත්තක් තියෙනවා. සිංහල ජාතිය බුද්ධ ආගම රකින්න ඕනේ අනම්මන කියලා අපි ආගමික වශයෙන් බදාගෙන තියෙනවනේ. ඒක භවරාග සංකල්ප වෙනවා. එක එක විදිහක් අපි කාලා විලහිලා බෑ. අපි මේ බුද්ධ ධර්ම රැකෙන්න ඕන, බුද්ධ ලංකාව රැකෙන්න ඕන, දරුවෝ රැකෙන්න ඕන, සදා සාධක රැකෙන්න ඕන කියලා අපි ළඟ තියෙනවනේ. ආගම විසින් අටවන ලද, පටවන ලද දෙයක්, ශිෂ්ටාචාරය කියලා එකක්. ඒක අපිට කටබඩ පුරව ගන්නට මාදි. ඉතින් ඒ කටබඩ පුරවගත්ත හැම වෙලාවෙම අපි මේ පැත්තට වැඩ ගන්නක සදාචාරයක් කියලා හිතලා, පැවැත්මක් ගැන හිතන එකක් කියලා, ශිෂ්ටාචාරයක් ගැන හිතලා. ඉතින් ඒකෙන් ආයේ අපි ගිහිල්ලා ආත්මයක් ලබනවා. නැත්නම් හෙට උදේ උපදිනකොට අර කෙලෙස් පොදිය ආයෙ කරේ තියා ගන්නවා. භව රාග සංයෝජන වාදී. මේ සාමාන්‍ය ලෝකේ අපි හොඳ දෙයක් විදිහට ගන්න. මෙතෙන්දි ඊට පස්සේ තියෙනවා ඉල්ලගෙන කරන පරිප්පුවක්. මෙච්චර සුද්ධ කරගත්ත එකේ අර වගේ දෙයක් ඔලුවට දානවා. හැබැයි ඒක මේ සාමාන්‍ය මිනිස්සුන් නෙමෙයි මේ කතා කරන්නේ. අර මට්ටම් දෙක සුද්ධ වුණාට පස්සේ අපේ හිතේ කොහොපු දෙයක් තියෙනවා අපිට අමල තාත්තක සදාචාරය නැත්තම් ශිෂ්ට ශිෂ්ට සම්බන්ධව උඹ විතරක් කාලබදි මේක පවත්වන්න. අන්න ඒකට අපි දැනටම හිත යටි මේ කොක්කක් වැඩලා තියෙනවා. පැවැත්මටයි අපි කොක්ක වෙලා තියෙන්නේ නැවැත්මට නෙවෙයි. අනිත් දෙකම නැවැත්තුවත් යටින් මේක තියෙනවා. මම වෙන දැකලා නැතිනේ. කැමරාවල තනියම දිවිලෝ ගිහිල්ලා ආවට හරි ගියේ නැහැ. වයිෆ්ටි කිව්වා. බදන්නේ යෝජි වැඩක් නෙමෙයි මංගෙදි නෙවෙයිනේ හොනේ හින්ට ඇවිල්ලා තියෙන්නේ මේ දිවි ලෝකෙන් ආපු ඇතෙක්නේ මම ගිහිල්ලා මේ මීට එල්ලුණානේ වලිගේ නෑ ඌ අනේ එල්ලුණා ගිහිල්ලා බැරි නම් කෙලින්ම නැතුණ දිවි ලෝකේ කියලා වැඩක් නෑ මම මේ පහුවෙන්ද එනකොට ඒ එලිලාවේ ඉති උඹ ගැන හිතලා හරි කියලා කියන්නේ දෙනවා නේ අයියෝ ඊට පස්සේ යනකොට එන මාවත් අඳ ගන්න යන්නේ කිව්ව ඔතනයි බවරාගේ සංවේදනය තියෙන්නේ. වයිෆ් අඳ ගන්න යන්නේ හිතෙනවා. නැත්නම් ඉතින් මේ මනුස්සය හිතනවානේ වෙන කෙනෙක් එක්ක ඉන්න යනවා ඉන්නේ. ඉතින් ඒ වගේ අපි ළඟ හැම කෙනාගම තියෙන එක සාමාන්‍ය ලෝකේ හොඳ දෙයක්. නම් මෙතෙන් ගියාට පස්සේ තේරෙනවා අපි අර දෙකම කිව්වත් යට කොක්කක් තියෙනවා. ඊගාට ලියලා තියෙනවා පටික සංයෝජන ඒක කරගන්න බැරි වුණොත් අපි හිතන මේ අල්ලපු දෙයක තමයි ශූන්‍යයක් කරලා තියෙන්නේ. ඒක නැත්නම් මේ ඩොනල්ඩ් ට්‍රම්ප් හොඳ නැහැ. ඒක නිසා තමයි මේ ප්‍රශ්නේ අපි. එතන ලංකාවේ ආණ්ඩුව හරිනේ. එතන මේ වැස්ස හරිනේ. කවුරු හරි අල්ලගෙන ඒ බ්ලැක් ෂීප් කෙනෙක් හොයාගන්නවා අපි බණින්න. පතර මුළු දවසේම කියවන්න උත්තරය පතරේ තියෙනවා. ටීවී එකෙත් උත්තරයි තියෙනවා. රේඩියෝ එකෙත් උත්තරයි තියෙනවා. අරයට මෙහාට අරයට මෙහාට ගාගන්න එක තමයි. පටික සංවේදනය කියන්නේ අපි අපි සුද්ධයි. හොඳ දෙයක් වෙන්න ඕනේ. මොකද අරක තමයි එඩි කෑවි කියලා කවුරු හරි හොයාගන්න එක භවරාගෙම අසාධාරණ වෙච්ච ගමන් වැරදිච්ච ගමන් ඒක විභව රාගයට යනවා. විභව රාගයට ගියාම පටික සංයෝජන රණ මේ වැඩි හිනේ වැඩි හිනේ දබරටයි කියලා එකක් තියෙනවා මහා වැත්ත හුලඟටයි කියලා කතාවක් තියෙනවා ඕනෑමට වැඩි වැඩි එකට සම්බන්ධ වෙන්න ගියා නම් එතනම තමයි ද්වේෂය රාගෙම හේවනල තමයි ද්වේෂය කියන්නේ එතකොට රාගය වැඩි කෙනා ගාව හරියට ද්වේෂය තියෙනවා පිටින් නම් පේන්නේ බොහොම දාන්ත දාන්ත තීන්ත කූඩු වගේ තමයි හොල්ලලා පොඩ්ඩක් බලන්න ඕනේ. හොස්ත ළඟින් මැස්ස යන්න බෑ. ඉතින් මේ දෙකම එකයි. දෙකියට ඉදිරිපත් වෙනකම. ඒකට කියනවා පටික සංයෝජනේ. ඉතින් ඒ සඳහා මගේ දෘෂ්ටිය නිසා මේක සිද්ධ වෙන්නේ කියලා හිතන්නේ නැතුව මම හිතනවා අරයක වැරද්ද නිසා වෙන්නේ. මම මේක දිහා බලන හැටි නිසා මම මේ ලෝකෙට එනකොට ඕනක්වත් තිබුණේ නැහැ මයි ගා. මේ අතරමඟදී මම ඔළුවට දාගත්ත මේ යම් යම් තීරක් කන්නාඩි නිසා අන්වික්ෂ නිසා දුරේක්ෂ නිසා මට මෙව එක එක මට්ටම් වලට පේනවා. ඒක මම පැලඳගෙන ඉන්න කන්නාඩි වැරද්ද මිස ලෝකේ වැරද්දක් නෙවෙයි කියලා අපි හිතන්නේ අපි හිතනවා ලෝකේ වැරදි කියලා. ඒ සඳහා අපි විවිධ දික්ටි හදන 62ක් මිනිස්සු හදන තියෙනවා. ලස්සන කැල තමයි. දරා ගන්න බැරි කැල තමයි. හිතා ගන්න බැරි කැල තමයි. දික්තියේ තියෙන සමාධියේ තියෙන අයට විතරයි. දික්ටි 62න් 49ක් තියෙන්නේ ධානා උපයගත්තයි. අනික 13 වෙතේනේ අධික ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාව සමාධියක් නැති මැත්තට කිසිම දික්ටි ප්‍රශ්නයක් නැහැ. උඩ දින පාන් රාතල කීයද? ඩොලර් එක නැගලද බහලා ඉතින් උඹ තියෙන ඔය දික්ටි ප්‍රශ්නේ එන්නේ නැහැ උන්ට. ඒ නිසා දික්ටි එන්නේ නම්බුකාරල ලෙඩක් දික්ටි කියලා කියන්නේ. ඒ ඩයබටිස් වගේ කොලෙස්ටරෝල් වගේ ප්‍රෙෂර් වගේ නම්බුකාරල දික්ටි අන්නේ ওই දික්ටි තියෙන්නේ හොඳට සතිය තියෙන සමාධිය තියෙන ප්‍රඥාව තියෙන අයට සාමාන්‍ය නිකන් හුදී ජනතාවට දික්ටි ප්‍රශ්න නැහැ. ඒකට කියන්නේ ධාර ප්‍රශ්න. ධාර සිටින ප්‍රශ්න. සාමාන්‍ය මිනිහට ඒක නෑ. ඒ නිසා දිච්ච ප්‍රශ්න එන්න සෑහෙන පිස්සු තියෙනවා. සෑහෙන ක්වොලිටිස් තියෙනවා. සෑහෙන ඊකට ගියාට පස්සේ තමයි මේ හුදි ජනතාවට නැති ප්‍රශ්නයක් එනවා. දැන් දිච්ච ප්‍රශ්න කියලා. හැබැයි මේ මේ හත ඇතුලේ තුන්විදියකට දිච්ච ක්‍රියාත්මක එකක් තියෙනවා මේ දිට්ඨි සංයෝජන කියලා. විචිකිච්ඡා සංයෝජනය කියලා කියන්නේ මේ ලෝකේ ඔක්කොම කාමයට යද්දී මම විතර අපේ අභිනිෂ්ක්‍මණයක් ගැන කතා කරනවා. මම විතරයි මගේ හිතේ පැනගෙන කෙලස් ගැන කතා කරනවා මටද වැරදිලා තියෙන්නේ ලෝකෙට වැරදිලා තියෙන්නේ. එයි මේ 100 100ක්ම මිනිස්සු මේකට යද්දි මට විතර පිස්සු වෙලා තියෙනවා. මම විතරම නැති කරන්න හදන්නේ ලෝකෙම එකතු කරන්න හදන්නේ කියලා හරි පාරේ යද්දිම Taman යන පාර පිළිබඳ සැකයක් එනවා. එහෙම නැත්තම් Taman කරන වැඩේ ගැන ශ්‍රද්ධාව මත. එහෙම නැත්තම් බුදුහාමුදුරුවෝ තාම විශ්වාස නැහැ. ධර්ම විශ්වාස නැහැ. සංඝයා විශ්වාස නැහැ. සීල විශ්වාස නැහැ. ඒක හරීම නාස්තික දෙයක්. හැබැයි නැති එක්කෙනෙක්වත් නැහැ. විචිකිච්ඡාව කියලා කියන්නේ මේ අපි ඒකට කියන්නේ අඤ්ඤා මොකේන විචිකිච්ඡා වංචේති කියලා වංචිත ධර්මයක් කරන අපි ප්‍රඥාව කියලා හඳුනාගෙන තියෙන විචිකිච්ඡාව. අඤ්ඤා මොකේන විචිකිච්ඡා වංචේති අපි ඔය දෙයක් දෙපැත්තේ කාරණා සලකා බලලා දෙන්නේ තියෙන උදාහස් විනිච්ඡකාර පැවිදිකාර මොන විතිකාරේ ඔක්කොම නිදහස් කියලා තියෙන අපි සලකා බලන සේරම වෙන්නේ විචිකිච්ඡාව. අපි හිතන්නේ ප්‍රඥාව. ඉතින් ඒකට ප්‍රඥාව කියලා ගත්තට පස්සේ ඒක වේදකම් කරන්න බෑ. මේක විචිකිච්ඡාව කියලා ගත්තොත් වේදකම් කරතේ. මයිලක තින්නේ දෙගිඩියා. අපි ඕකට දෙපැත්තේ කරන සලකා බැලීමක් කියලා අපි හිතනවා නම් පිස්සු හොඳේ කියලා කියනවා. පිස්සු ඩබල් කියලා තියෙන හොඳේ. <laughs> විචිකිච්ඡාව තමයි යමක්කමක් තේරෙන හැම කෙනාගාම තියෙන විචිකිච්ඡා සංග මේක ඒගොල්ලෝ අනික් අයට ඒක නෑ කියලා එයාට බැන බැන මේක හදාගනින් කොහොම හරි මම බලපන් එහෙම ලේසියෙන් දෙන්නේ නැහැ තීන්දුව කේ පැත්ත මේ පැත්ත සලකා බලනවනේ කියලා මේ හෝරදාන විචිකිච්ඡාට කියන මේක වංචනික ධර්මයක් කියන ඉතින් හිතන්න බටහිර මානසික විද්‍යාව කවද්ද මේක ඉගෙන ගන්න කියලා මේ පර්වර්ෂන් එක මේ ෂටගතිය මේ මායාවී ගතිය කදාකත් ඉතින් ඒක විචිකිච්ඡා සංයෝජනයකට භවරාග සංයෝජනවලට ටිකක් වෙනස් හැබැයි මේ ඔක්කොම තියෙන එකම පැටර්න් එක මේ විචිකිච්ඡාව බොහෝ විට යනවා. ඔය දිටි සංයෝජන විදියට මාන සංයෝජනය කියලා කියන්නේ මම උඩ ඉඳගෙන ඉන්නේ මම කහ පාට අඳගෙන ඉන්නේ මම තට්ටේ ගාලා තියෙන මම උසස්. ඔයගොල්ලෝ තාම ගිහියෝ ඔයගොල්ලෝ වැඩන්නේ. ඒ ඔන්න يعني ඩිස්ක්‍රිෂන් එකක් ඇති කරගන්න. කොහෙන් හරි අපිට කිසිසේත්ම අපි ඔක්කොම සමාන මට්ටමේ හිටියොත් අපිට කිසිම සැපක් ලැබෙන්නේ අපිට දැනගන්න ඕනේ මම උසස් කියලා. මොකකින් හරි මම උසස්. මොන දේ කරි ගන්න මම උඩින් ඉන්න ඕනේ. ඒක තමයි අපි දරුවන්ට උගන්වන්නේ. දරුවෙක් උඩ ඉන්නවනම් අම්මට තාත්තට ෂෝක් නේ. මේ මහන්නේ දිගේ යනකොට අපි පුදුම විදියට ලද දේශියු දේ බිඳුවට බහිනවා නොලබපු දේ සියල්ලම රජසපක් වෙනවා. අපි යමක් ලැබලා තියෙක වැඩක්. ලැබුම නැති දෙයට යනවා. ඒ නිසා මේ මාන්නේ අපි ලුණු බොන්නා වගේ ලුණු වතුර බොන්නා වගේ කුෂ්ඨ රෝගියෙක් වගේ අර කහනකොට කහනකොට ත්‍රිතිකසාන කියලා જાතිත් තියෙන පෙන දාන්නේ හොදියෙන්නේ කහන්න කහන්න දුලියෙක් වෙනවා අසාන જાතියෙන් කුෂ්ඨ රෝගයක් තියෙන කහන්න කහන්න හරිය ආසයි ඒකත් ඒක හොදි බහැල හැමතැනම පැතිරෙනවා ප්‍රීතිකසාන කියලා කියන්නේ මාන්නේ යන්නේ වගේ දෙයක් කහන්න කහන්න ආසයි ඒ මාන්නකාරයත් එක්කම අරගෙන යනවා ගමන අර හයේම තියෙන ගතියුන් ලකුණු තියෙනවා තණ්හා මාන දිට්ඨි කිව්වහම දිට්ඨියට වැටෙන්නේ නැහැ මේක තණ්හාට වැටෙන්නේ වෙනමම මානයක තියෙන මාන්නයක් ඒ මාන්නේ අද මේ වගේ මේ වගේ රටවල වල ඉතාම කැපිපෙන විදිහට මනුස්සයට පොවල මනුස්සයා ආස්කුරපත්තු කරා වගේ උඩාගෙන එක එක එක ක්‍රමවලින් සබ්ජෙක්ට් මැටර් ස්පෙෂලිස්ට්ලා කරනවා. ඉතින් මේ මාන සංයෝජනය තමයි අපේ නිර්මාණශීලීත්වය කියන්නේ. මාන සංයෝජනය තමයි අපේ ප්‍රගති කැමැත්ත කියලා තියෙන්නේ. ඉතින් ඒක සමාජයේ හොඳ දේවල් නේ. නමුත් මේකෙන් පෙට්‍රල් පිච්චෙන බව තමන්ගේ මේ ආධ්‍යාත්මික ගමනේ තමන් හීන තීන වෙන බව සංයෝජන වෙන බව අපිට තේරෙනවා. භවරාග සංයෝජනේ කියන එකමයි පළවෙනි කී තියෙන කාමරාග සංයෝජනේ කියලා කියන ඉදරම් පිනවීම භවරාග කියලා කියන්නේ අපේ දේවල් සිංහල බුද්ධාගම වගේ දේවල් රකින්න එක කාමරාග භවරාග කියන එකේ රාග කොටස් දෙකකට කැඩෙනවා. ඊගාට අන්තිමන කියලා තියෙන අවිජ්ජා සංයෝජනේ, ditthi සංයෝජනයයි, පිචිකිච්ඡා සංයෝජනයයි, අවිජ්ජා සංයෝජන තුනම එකට දාලත් කතා කරන වෙලාවක් තියෙනවා. එතකොට ඒක තණ්හාමාන දිටි කියලා තුනකට විතරයි වැටේ. මේකේ හතකට වැටේ. එහෙම නැත්නම් ඕන නම් දස සංයෝජන වලට දාන්න පුළුවන්. එතකොට මේ කතාව නෙවෙයි මේ තුන හෝ හතට වැටෙනකොට ඒ සමාන වචන දෙන්නේ අනුසය කෙලස් කියලා. ඉතින් මේ අනුසය කෙලස් කියලා කියන්නේ අපි අතින් වැරද්දක් වුණාට පස්සේ ඒ වැරද්ද ගැන පශ්චාත්තාප නොවි ඊගාවට කරන දේ මොකද්ද කියලා හොයනවනම් නිවන. විචිතය ගැන පශ්චාත්තාප වෙනවා නම් විඤ්ඤාතේ විඤ්ඤාතවත්තම් භවිෂ්‍යති කියන එක දන්නේ නැතික. ඉතින් අපි දවස පුරාම තැවෙන්නේ අන්න ඒ වගේ කවුදෝ කරපු පාපයකට නැත්තම් මට නොදැන මගේ හිත කරපු පාපයකට පශ්චාත්තාප වෙනවා. ඒක අයිතිවාසිකමක් කරගත්තා. පුතක් යන වෙනවා. ඒක හැටි. ඒක පරිච්ඡ සම්පන්නයි. බොහොම හොඳට අල්ලන්න පුළුවන් දෙයක් කියලා අපි තේරුම් ගත්තොත් අපි ආර්ය භාවයට යනවා. එතකොට අපිට සංයෝජන සංයෝජන වශයෙන් දැනගැනීම නිසා චිත්තචන වශයෙන් ලබන්න පුළුවන් ඒකේ විමුක්තියක් ලබා ගන්න පුළුවන්. ඉතින් එතනින් අපි නතර කරන්නයි කල්පනාව